අවසරයි මෑණිවරුනි අවසරයි සද්ධා උච්ච සම්පන්න පින්වත්නි අපි අද දවසේ දෙවෙනි ප්‍රශ්න චාරිත්‍රක වැඩපිළිවෙලට නැත්නම් වැඩමුළුවේ තුන්වෙනි දවසේ විනම්චිත්‍ය අවසාන ප්‍රශ්න චාරිත්‍රක වැඩපිළිවෙලටයි ලැබිලා තියෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවට වෙන ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන සාදර ඇරයුමත් එක්ක නොසැසිවාරේ පටන් ගැනීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහටම මේ ඉන්නාසෙකින් ඉල්ලා සිටිනවා හංසයයි ස්වාමීන් සාමාන්‍ය ජීවිතයේදී සමහර අවස්ථාවලදී ඉතාසලු නොවටිනා සිදුවීම් සම්බන්ධයෙන් සම්මේක්ෂණයක් සමේ සමීපකරයක් කෙරෙහි ඉතාම තද ද්වේෂයක් ඇතිවේ. නමුත් එය වීතික්කමය වන්නේ නැත. ද්වේෂය පැමිණියක් සමගම අනෙක් අතට එය නැති වී යයි. ඉන්පසු සිත සාමාන්‍ය තත්ත්වයට පැමිණේ. එනිසා අදාළ පුද්ගලයාට වෙනසක් දැනගත නොහැකි වේ. නමුත් මේ හේතුව නිසා සිතට තද වෙනසක් දැනේ. භාවනාව ප්‍රගුණ කිරීමේදී කරුණාව වැඩි වෙනවට මේ නොවැටෙනා දේ සම්බන්ධයෙන් ද්වේෂය පැමිණීම සම්බන්ධව කුමක් කරන්නදයි සිතාගත නොහැක. එම නිසා සියල්ල කෙරෙහි සිත උකටදී තත්ත්වයකට පත්වේ. තවදුරටත් භාවනාව සිදු කළ යුතුද යන්න පවා ගැටලුවකි. නමුත් පරයන්ත භාවනාවේදී කිසිවක් නැති තැනකට නැති තැනක සිටීමට හැකි වෙන්නේ නොකඩවා භාවනාව සිදු කරමි. ශරීර සෞඛ්‍ය සඳහා උදව් වන බැවින් සක්මන් භාවනාව සිදු කරමි. ගර්භුරු ස්වාමීන් වහන්සේ නවාරාදී ගුණයන් අතුරින් සිත වඩා අඳුරන්නේ සුගත ගුණයයි. එවන් සුගත ගුණයක් ඇති කර ගැනීම සඳහා භාවනාවේ ඉදිරි ගමන ශක්තිමත් කර ගැනීමට ඔබ වහන්සේගේ කාර්මික උපදේශය ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වක අපේක්ෂා කරනවා. මේ විදිහට කෙලෙසේ මතුවෙනවා එළියට යන්නේ නැහැ. තමන්ට වෙහෙසකද කියන පරිඋත්තාන කෙලස් කියලා. මතුවෙලා එළියට ගියාම කියන වීතික්‍රමණය කෙලස් කියලා. විචක්‍රමණය වුණොත් සමාජ නීති උල්ලංඝනය වෙලා සවිල් නීතිය කැඩිලා හිරේ විලංගු වැටෙන්න වෙනවා. ඒ වගේම දෙවෙනි කෙනෙකුට පේනවා. දැන් මෙතනදී ඒ සීල ශික්ෂාව නිසා දෙවෙනි කෙනෙකුට පේන්නේ නැති මට්ටමින් අරස කරන්න පුළුවන්. ඒක ඒකට කියනවා විචි විචක්‍රමණය වෙලා නැහැ පරිඋත්ථාන වෙලා තියෙනවා. හිත ඇතුලේ ගොජ දානම් මවන්නේකට තරම් නොවන කෙලෙසයක් නේද? ඒ වගේම කිසිම වැදගත්මකට දෙයක් නේද වෙන්නේ කියලා ඒ ඒ කෙලෙස් වල ඇවිස්සිල්ලක් කියලා පේනවා. ඒ ඇවිස්සිල්ල හේතුව ඉඳුරන්ගේ ප්‍රනීත භාවය. ඒක ਸਰවඥාන්සේ පෙන්වන්නේ මනමුකේ පාදකුවාම රිදෙනවා වැඩි. තුවාලේ බෙහෙත් කරන්න ඉස්සෙල්ලා තුවාලේ සුද්ධ කරවට පස්සේ උලන් වන්නවත් රිදෙනවා. ඉතින් ඒක සුවවීම සඳහා වෙන වැඩක්. හැබැයි දැන් තමන තියෙන අරසාව තමයි විචක්‍රමණය වෙන්නේ. හැබැයි පරිවෘත්තාණය උන්චි දෙකින් ගොඩක් අට්ටියති හරායති දුගුච්චති කියන එක එන්න පටන් ගන්නවා. දුකක් පිළිකුලක් ජුගුප්සාවක්. මගේ හිත මේ පොඩි දේවල්කට මනාපමන පාල කරගෙන ඒක ඒක වෙහෙසක්, ඊදි ගෑමක්. හරියට මේ තුවාල වෙච්ච වෙලාවක මෙලිකර දාසියක් තියලා අල්ලනවා වගේ. එහෙම නැත්නම් කියනවා තුවාල වෙච්ච වෙලාවක විල්ලුද කැල්ලක් තිබ්බම මොකද වෙන්නේ? සාමාන්‍ය හැම තිනකොට නම් විල්ලුද කැන සැපක්. තුවාල වෙච්ච වෙලාවට විල්ලුද දුකක්. ඒ වගේ තමයි තේරෙනවා මේ පුංචි දේනොත් හිත උච්චිතේරත් හිත සංවේදී බව වැඩි වීම කියලා මේක කියන්නේ. ඒ ප්‍රණීත භාවය වැඩි වීම කියලා තමයි ලොකු සංස වචන පාවිච්චි කරා. මේක සුව වෙන බවට හොඳම ලකුණ. එතකොට වීජිකුණ වෙන්නේ නැහැ. පරිඋත්ථානේ වෙලා තියෙනවා. හැබැයි සිද්ධිය වුණාට පස්සේ බලනකොට තැවෙන්න ඕන සිද්ධියක් නෙවෙයි. ගණන් ගත යුතු සිද්ධියක් නෙවෙයි මේක. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ මගේ ගමනට මේ මාර්ගය ඇවිල්ලා අපිට එක එක දේවල් කරලා මාව අවසන්ඩ හදනවා මාව විතික්‍රමණය කරන්න හදනවා මාව විතික්‍රම වෙන්නේ නැහැ දැන් ඒක මට අරසයි හැබැයි අට්ඨිය තියන ආයති ජිගුච්චති කියන විදිහට උපන්මනාපේට අමනාපේට පිළිකුල දුක ජිකුච්ඡාව හට ආරම්භ වෙනවා ඉතින් කියන්නේ තව ටික දවසක් කරන්න හිත ඔතෙන්දත් එන්නේ නැතුව වලකින තැනට යනවා මේකට අවදි භාවයේ තියෙනවා අර අවදි භාවය වෙනුවට භාවනානත කරලා උකටලීකරණය තමයි මාරට අවශ්‍ය කරන්නේ අපි නිසා කියන්නේ අපි ඔයිට වැඩි දෙයක් වුණාත් නැත්නම් ওই වීතික්‍රමණය වුණත් භාවනා කාලසටහන වෙනස් කරන්නේ මම සතත අභ්‍යාස කරන දිගට භාවනා කරනවා කියනකොට මේක මේක විසින්ම මේට වැඩිය මෙච්චර මට මටත් එන්නේ නැතුව නියපොත් එක්ක අල්ල දාන්න පුළුවන් වෙලාවටම පස්සට එන්න පටන් ගන්නවා ඒ නිසා මේක භාවනා ජීවිතයේ අත්‍යන්තින් අපේක්ෂා කළ යුතුක් මේක කරන වෙලාවේදී කල්යාණ මිත්‍රයන් අතර නම් ඉන්නේ ඇත්තම කල්යාණ මිත්‍රයෝ නම් ඒගොල්ලෝ මේක අවය කරනවා. වෙන කෙනෙක් නම් කියන්නේ භාවනා නොකර ඉච්ඡතරතරීමට එන්නේ තදින ඕකනේ කියන්නේ භාවනා කරන්න එපයි කියලා භාවනා කරුගේ අපි ඉස්සෙල්ලා කියන්නේ ඕකනේ ඕක අතහැරලා දාපන් කියලා ඒ අසත්පුරුෂයා දන්නේ නැතුව අපි කතා කරන්නේ. දිව බිලුද පැනලා උදේ දෙන්නත් හදනවා. පැනලා අර්ථකථන දෙන්නත් හදනවා. කිසිම සුදුසුකමකුත් නැහැ. ඉතින් එතකොට වෙන්නේ මොකද? මහා අකුසල කර්මයක් කරගන්න මේ මිනිස්සු අමාරුවෙන් දී වෙල කපාන ඉදිරියට යන හැරෙන්න පිටිපස්සෙන් ඇවිල්ලා කප්ලෙන් නැතිව. ඉතින් ඒ වෙලාවේදී මේ අමනයන්ගේ උත්තර අහන මිනිහට ඩොක්ක කරනවා. දැන් දන්නේ නැති කෙනෙක්ගෙන් මේ වගේ දේවල් වලට කන්සල්ටන්සි ඉල්ලන්න යනවට යෝගාවචරයට කන පැන්න ගන්නවා. යෝගාවචර දැනගන්න ඕනේ වෙලාවට ඒ ඒ ප්‍රශ්නේ දන්න කෙනෙක්ගේ ගන්න බඩදරු වුණාට පස්සේ තර්මකාන්තාවන් එක්ක හෝ සෙල්ලක්කාර කිල්ලොන් එක්ක හෝ පුරුෂයන් අතර කතා කරන්න යන්න එපා. එයා කතා කරනකොට බඩදරුව වදපුවම මලත් එක්කයි. එයා කතා කරන කිරියම් මලත් එක්කයි මේ දරුක රකින්නේ කොහොමද කියලා. සිල්ලකාරම්මලා කියන්නේ ඒක හොඳ නෑ. පුරුසාන්තරට ගියොත් අනතුරට ලක් වෙනවා. ඉතින් ඒ වෙලාවට යන්න නරකයි. ඒ වෙලාවට යන්න ඕන කිරියම් මලගාවට ගිහිල්ලා ඒක සකස ගන්න ඕනේ. ඉතින් එහෙම කෙනෙක් මේ තමන් පත් වෙලා තියෙන தত্ত্বය හරියට තේරුම් අරගත්තොත් එයාට පුළුවන් මේ කවු කා මොන බණ දහන්න ඕන කවුද ආශ්‍රය කරන්න කියලා දැනගන්න. තමන් ඒක දන්නේ නැත්නම් තමන් අනිවාර්යයෙන්ම ඇදලා යන්නේ ඒ පහත් පිරිසුන් අතර තාම වීචක්‍රමණය කරන එහෙම නැත්නම් පරිඋත්ථාන වෙච්ච එකට බයලජ්ජ ඇති කරගන්න නැති ඒකට කියන්නේ කොළමොළ පිරිසු එහෙම නැත්නම් කෙලෙස් වලට සංවේදී නැති එහෙම නැත්නම් වසංගන ජීවත් වෙන පිරිසක් එක්ක මේක නා වල්නරබල් එහෙම නැත්නම් විරුද්ධ තත්ත්වයක් තියෙන නමුත් භාවනා ඉදිරියට අපි පෙන්නනවා. ඒ නිසා එක උත්තරය දෙන්න තියෙන්නේ ඔය මොන්න බාහිර බෞරු කොලම් බෑවත් කාලසටහන කඩා ගන්න නැතුව දිගට යන්න. ගියාට පස්සේ Tamanටම Tamanගේ කරදර ටික ඉවරුනාට පස්සේ ලොකු සතුටක් ඇති වෙනවා. නානා විචින් මගේ හිත භාවනාවෙන් කරන්න උත්සාහ කරන මම කඩාගත්තේ නැති එක නිසා තමයි ගොඩාවෙන්නේ. ගාරිත ස්වාමීන් වහන්සේ. වේදනානුපස්සනා භාවනාව වරන් වරන් සමන්ත වේදනාවක් ඇති වූ විදක පමණද. අන්නාගේ වේදනාව පිළිබඳව තේ කළ යුතුද? ඒ ගැන අවබෝධය පැහැදිලි නැති. කරුණාවෙන් වේදනානුපස්සනාව පිළිබඳව පහදා දෙන්න. තවද රෝගීන් වේදනාවෙන් සිදුවෙන්නේ ඒ ගැන උපදෙස් දෙන්නේ කෙසේද? ඔබ ආශිර්වාද පිසිදු වේවා. මොකද කොහොමද මේ වේදනාව Tamanට අදාළ වෙන්නේ? මේ භාවනා කරන කෙනෙකුට තාම ආත්මචි වේදනාවක් හෝ අනුංගි වේදනාවක් අරගෙන මේ භාවනා කරන වෙලාවේදී වෙත පැමිණිච්ච නැති දෙයකට මේ කරදර වෙන්නේ කොහොමද කියන එක මට කිව්වොත් මම වෙනවා දාකච්ඡා. ඒක නැත්නම් අපිට අහන්න පුළුවන් ඊශ්‍රායලයේ තියෙන ප්‍රශ්නෙට ඇමරිකාව කුමක් කළ යුතුද? ඉතින් අපි කොහාට වහම තීරණ වලට පටන් ගත්තොත් මොකද මේ වෙලා තියෙන්නේ? ඉස්රායෙල් තියෙන ප්‍රශ්නට ඇමරිකාව මොකද්ද ගන්න ඕන තීන්දුව. දැන් ඊට පස්සේ දැන් අපි කතා කරනවා සිවුර ගලවලා දාන්න, සිවුරත් ගලවලා දාන්න. මේක දැවෙනවා කියන මේක දැවෙන්න පටන් අරගත්තාම අපිට දැවෙන්නේ නැහැ. මොකද්ද අපිට දැවෙන්නේ කියන්නේ. ඉතින් මේ කෙනාගේ මේ දැවිල්ල අපි පිළිගන්නවා. මේ දැන් මේ කරන භාවනාවට මේ කොහෙදෝ නැති වේදනාවක් වසනාව කොහෙද අදාළ වෙන්නේ. කොහොමද අදාළ වෙන්නේ කියොත් අන්න ඒ අන අපිට පුළුවන් වෙයි මේ කොහටද යන්න හදන්නේ කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ දැවෙන ප්‍රශ්න මට මට එහෙම දැවෙන ගතියක් නැහැ. මන්ට උන නැහැ. මට මේ දෙන්නේ මේකවත් කරගන්න බැරුව අපි ඉන්නේ ඒ තියෙන්නේ කොයිද අනුගේ සීටි කියන්නේ. අනුගේ ගන්ටව ගන්ටව බිස්නස් කරන්න බැහැ. ඒ කොනයි ගතතේ පැත්තක දාලා මේ කරන බිස්නස් එක කරගන්න ඉවතයි. අදාළ වෙන්නේ කොහොමද කියන්නේ? මේ මම දැන් මම මේව කතා කරනකොට ඉදිරියට ඉති කියනකට සාධාරණතකයක් තියෙනවා මේ කතා කරන මනුස්සයා. ඇයි මේ වේදනානුපසනාව කතා වෙන්නේ කොයිද? අපි මේ පොතලද මේ මේ මේ මූලික කමටහන් වල තිබුණාද? එතන මේ කරපන් කියලා කියලා දෙන කොහෙන්ද අදාළද? මේ එහෙම කිය දෙක කෙනෙකුට පුද්ගලිකව අදාළ වෙනකොට ඒක මම පිළිගන්නවා. කරුණාකර සභාවට හේතු ගන්නണ്ട. ඇයි මේ අහගෙන වේදනන ප්‍රශ්නාවක් අපිට ඕන වුනේ? ඊව නැත්නම් මම කියනවා නිකම් මූල ධර්ම ප්‍රශ්න. ඊළඟ මම යනවා ඊගා ප්‍රශ්න. සයන්ස් එකම නම් දෙන්නේ. ඒගොල්ලෝ මට අපේ සක්මන් සම්පූර්ණක භාවනාවක් කරගෙන යන විට අපිට මනස දැන් හොඳට සංසිඳ වෙලා තියෙනවාට ඒක පාඩම අපේ මනස ඇතුලේ තිබිච්ච දෙයක් අපිට එළියට එන්න පුළුවන් වෙනවා. උදා වේදනාවක් වෙන සංහාරය. ඒකවල අපිට මේ වේදනාව දිහා දකින්න බැයිද කියලා දැනගන්න. එම දැකීමෙන් අපි වේදනාව පැමිණීමෙන් කරන්න තියෙන කරදරේ 100 100ක් අනුමත කරලා තියෙනවා. අපි කරදරේදී බිඳුන් කායන වසනා කාණපාණය නිම නැත්නම් මකයි ඉරියව් කියලා ඒක අපි සාන්තව ඉන්නවා. ඉන්නොත් දැන් කයෙන් එහෙන් කනෙන් දිවෙන් ආසින් ඇතුළට සංඥා යන්නේ නැහනේ. එතකොට වෙන්නේ මොකද? ඇතුළේ තියෙන සංඥාවක් එළියට ප්‍රොජෙක්ට් කරනවා. ඒක බොහොම සජීවීව දැවෙන උච්ඡන්ද ගතියට පේන. ඒකින් කරන්නේ අර තියෙන එකලස කඩලා ඒ නිකන් මේ සමාධිය කඩලා දාන්න ඉන්නේ කියලා හිතමු. ඉතින් අපි ඒක දිගේ යන්න යන්න වෙන්නේ මොකද්ද? අපි අර මේක පිටින් ඇතුළට ආව එකද ඇතුළෙන් පිටත යන එකද කියලා දන්නේ නැතුව ඒකේ තියෙන දැවෙන தත්වෙට දැවෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ අපිට එල්ලයක් නැති ජීවිතයක් අසංවිධිත ජීවිතයක් ඒ වෙනුවට කරන්න තියෙන්නේ මෙයා ආනේ මේක ලෙස කරන්නයි දැන් කඩලා තියෙන්නේ දැන් ඒ වගේ මම මේක දිගේ තොරන් ගන්නවා ඒක දිගේ ෆැබ්‍රිකේෂන් කරනවා ඒක දිගේ උඩගිනි දෙනවා ඉනිමම් බඳිනවා මොකද්ද තියෙන අවශ්‍යතාවය ඕනම දෙයක් වෙන්න පුළුවන් ඒක වේදනාවක් වෙන්න පුළුවන් චිත්තනුවසනාවක් කරන දමන බලන කොයි එක ආවත් බාධා වෙන්නේ කරන්න හදන්නේ එයාට මොකද්ද එයාගේ જાතිකේ හොයලා ඒ වේම වේදනාවක් උනේ ඒ සද්දයක් ඒ චිත්තානුපසනාවක් උනේ ඒ ධම්මානුපසනාවක් කියලා අපි හිතන්න යනවා කියන්නේම චින්තාමය ආපු ආපු යකා ආපු කරදරේ අනුමත කිරීමක් නේ එයා ඉන්න ඇවිල්ලා අපිට දරා ගන්න විදිහට වේදනාව දිල භාවනාව කරනවා ඕන්න අපිට සිද්ධ වෙනවා ආ දැන් ඉතින් කරොන දැන් නෑ වේදනාව තමයි ආවේ ඒක බලන්න ඒක එතකොට පැහැදිලිවම අපි යන ගමන්ට අකුල් හෙලලා වේදනාවක් එකක් දැන ඒක චින්තාමය නෙවෙයි. ඒකට දැනෙනවා. හවල් දැන වසූරිය හැදිලා ගන්නට. එහෙම නැත්නම් කකුලක් කැපිලා එහෙම නැත්නම් උණයි ඒක කොහොමදම තේරෙන්නේ. ඉතින්ගේ සංකල්ප වේදනාවක් නෙවෙයි. කායක දැනෙන වේදනාවක්. එහෙමනම් ඒක අදාළකමක් තියෙනවා. එහෙම නැතුව මේ කායන වසනාවේ වේදනාන වසනාවට සමුවම කන්නාවේ යන්න හදන්නේ. කොයිදෝ දින වේදනාව ගැන අල්ලපු කේන්ද්‍ර වේදනාවකුත් ගන්න හදනවා. කගේ ඉන්න ලේට කේන්ද්‍ර ගන්න මමත් කේන්ද්‍ර ගන්නද කියලා හන්නේ. ඕක කේන්ද්‍ර ගන්න වේදනාවට මෙයා කේන්ද්‍ර ගන්න මොකද? ඒක නිසා හොඳට මතක තියාගන්න ඒකද කියන කරුණා භාවනාව කියන අනුන්ගේ දුකක් කාට පස්සේ ඒ අනු වෙන අනුකම්පාට කරන භාවනාව කරුණා භාවනාවක්. ඒක සමතේට යනවා. මෙතන එව නෙමෙයි අර තියෙන එකලස කරන්න මායя පොඩි ලණුවක් දෙනකොට අපි ඒක කම්බයක් කරගෙන ඒකෙල්ලිලා කතා ගොතන්න ගියාම ඒක කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා කියනවා ප්‍රපංචකරණය කියලා කියනවා වාග් බහුල්‍ය කියනවා එහෙම නැත්නම් මේ කෙලෙස් වලට අන නියමාර්ථයෙන් අතවරනවා ඒ නිසා පුලුවන්තරහර ඒතන් සන්තන් ඒතම් පණිතන් යදිදන් උපේක්ඛා කියන ඒක ඉස්සර තියෙන උපේක්ඛාට යන්න පුළුවන් නම් මේක ආවේ කඩන්නයි කියලා ඔන්න යෝගාවචරය අත්ත කුසලයේ දන්න මිනිසෙක් සුභාස්ත්‍ය දන්න ස්වార్థය දන්න කෙනෙක්. එවන්ද මේ ආපු වේදනාව මොකක් හරි එකක් කරලා ඒක දිගේ ගෙනියන්න හදනවා කියලා කියන්නේ මායයට තන්නේ කර පාවට දාලා මාර පාක්ෂික වීම. මිට වැඩි වෙන විදිහකට ඉස්සරහට ඕක වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපෙන් අපෙන් විනිශ්චයක් ඉල්ලන්නේ ඒක අපිට දැනුමක් විදිහට එන්න පටන් ගන්නවා. මොනගේ වේදනාවක් තේරෙන්න පටන් ගන්න එක තේරීමක්. ඒක සඳහා අපි ප්‍රයත්න කිරීමක් හෝ අපි අර්ථකථන දීමක් හෝ විමසුම් නුණක් දීමක් හෝ ණය විපස්සනාවක් හදන්නේ. ඒක නිකන් කැටේ පිටිම අපිට එන්ඩාවමන්ට් එකක් එහෙම නැත්නම් අපිට gift එකක් විදිහට තේරෙනවා. අනුගේ වේදනාව. ඒකදී අපේ මේ මෙහෙවීමක් නැහැ. චේතනා මෙහෙවීමක් නැහැ. විල් එක නැහැ. ඉබේම ලැබෙන එකක්. මේ කියන එකේදී ඔය අර්ථකථන හැටියට බලනකොට මේ මම පැනලා දෙන එකක් මට පේනවා. මම දන්නේ මම තේරුම් ගත්ත විදිහ හරිද කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. වේදනාන් පස්සනාව වේදනාන් බඳනා යන්නේ ඇයි කියන එක මට ඕනේ. කවුද කිව්වේ වේදනාන් පස්සන වඩන්න කියලා? ඒකේ අදාළකම තමයි ප්‍රශ්න තියෙන්නේ. මම මේ වැඩමුළුවේදී කවදාකවත් යෝගේ අනවශ්‍ය ප්‍රශ්න දාන්නේ නැහැ යෝගාචරයට. මොකද යෝගාචර කායනපසනාවත් බැරුවේ ඉන්නේ ආධුනිකයෙක් කරන්න අපේ අර. ආධුනිකයට අවශ්‍ය පහසුකම් මේක දෙන්න පුළුවන් නේද? ඒකෙන් ඊර්ෂ්‍යාවක් නැහැ වේදනාවසාර කියන්නේ. චිත්තානවසාර කියන්නේ. ඒක යනවනම් ওই වගේ බාධා කරලා නෙමෙයි යන්නේ. ඒක අපිට සුභාසින්දනයක්. එහෙම නැතුව අපිට ඕන ඕන වෙලාවට වේදනාවට පස්සම කරන්න යනවා කියලා කියන්නේ. මම කියන කායනුපසන බැරිකමේ කෙදිරියක් කියලා. හරියට කායනුපසනාවක් දන්නේ නැතුව සතියවත් දන්නේ නැති කෙනාගේ කෙදිරියක් තමයි ඊගාපත්තේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා නම්ලන්නේ. ඒ නිසා මම මගේ ප්‍රශ්නේ කොහොමද මෙතන ඉන්න අපි භාවනා කරන කෙනෙකුට වෙන්න පුළුවන්. නමුත් මම දැනගන්න කැමති මේ වේදනාවට ප්‍රශ්න අදාළ වුණේ කොහොමද කිව්වොත් ඒ අරහ තමයි ප්‍රශ්න විසඳෙන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක් කියන්නේ. ඒ කියන්නේ මම තාපේ ගන්න නෙවෙයි මේ. මම මේ දැනගන්න අහන්නේ මේ කියන්නේ තව කෙනෙක්ගේ වේදනාව. ඔව්. ප්‍රදේශයෙන් එතන තේරෙනවා නේද Tamand වෙලා තියෙන මේ උදෙස් දෙන එක නතර මේ කතා කරන්නේ ලෙඩාට නෙවෙයි ලෙඩාට ඕනලා තියෙන දැන් වේදනාවේ මගාරින්න ඕ අයින් වෙන්නනේ අවබෝධ කරන්න නෙවෙයිනේ ඉතින් මේ උපදේශය කියන්නේ නොම ගැනීමක් නේ මනුස්සයා දැන් මේ වේදනාව අයින් වෙන්න උදෙස් දෙන්නේ කොහොමද කියලා අහන මේක මගාරින්න ඉතින් කොහෙන්ද මගාරලා උදෙස් දෙන්න අයිතිවාසිකම අපිට මොකද්ද තියෙන්නේ අපිට කියන්න තියෙන්නේ මේ වේදනාව තමයි දුක තමයි පළවෙනි ආර්ය සත්‍ය දැන් අපිට ඇවිල්ලා තියෙන්නේ දැන් පැන්ඩෝල් ගහපන්, පෙනඩින් දීපන්, ග්ලූකන් ගහපන්. ඕකද කිව්වොත් අරට විඳ ගන්න බැරි දරුණු වේදනාවක් නම් අපිට ඒ වෙලාවේ ෆස්ට් ස්ටේජ් එන්ජිනවා කරන්න වෙනවා. නැත්තම් ගැන භාවනා කරන වේදනාව සුගතිය චිරිතය දුකේට වැඩිය වගේ පුළුවන් තරම් වේදනාවත් එක්ක කියන එකද කියන්නේ. වේදනාව මගාරින්න හදනවා කියන ද්වේෂය කියලා තේරෙනවා. තමන්ට භාවනා කරනකොට හෝ ගෙදර දොරේ ඉන්නකොට හෝ වෙත පැමිණිච්ච වේදනාව සද්දයක් හිතවිල්ල අයින් කරන්න හදනවා කියන්නේ නොදකින්න ඔබ තමයි ඔකට කියන්නේ වනස් හිතවිල්ල කියලා. ඒකට කියන්නේ ව්‍යාපාද විහිංසා. ව්‍යාපාද විහිංසා හිතවිල්ල. අර වේදනාවට ද්වේෂයක් එක නැති කරන්න ඒක මකන්න. ඉතින් අපි දෙන්නේ තන්නේ කර ද්වේෂණය. එයාටත් අපි අපි අහනවා ඉක්මනට ද්වේෂය දෙන්නේ කොහොමද කියලා අහනවා. යාට කියන්නේ දෙන්නේ ගහක වට්ටක වැලකම ගෙඩිය එන ගෙඩියක් වට්ටක වලට දරා ගන්න බැරි එකක් එනවා ඉවසගෙන බලපන් ඕක තියෙදි ආනපන කරන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් කියනවා නම් මේ ඇඟ කකුල පොඩ්ඩක් දිගහැරපන් කියලා නැත්නම් ඉල්ලෙන් කකුල පොඩ්ඩක් දිගහැරිලා ආනපනට යන්න පුළුවන් කියනකොට වේදනාවට ඵලයක් කියන්නේ නැහැ. අර වේදනාවේ තියෙන එක තියෙදි පොඩ්ඩක් එහාට කරලා ආයත් ආනපන කරනවා අපි දන්නවා ආයෙත් එනවා. ඒක තමයි කවදා හරි ඇති වෙච්ච සතිය හරහා වේදනාව දිහා ස්වභාව ලක්ෂණ බලන අදහසින්, ගති බලන අදහසින්, භාව ලක්ෂණ බලන අදහසින් කරන මිසක් වේදනාව නැති කරන්න උත්සාහ කරත් හේතුව සම්නිකර වැඩි උපදේශයක් මේ තේරවාදී ක්‍රමය හැටියට. අර වේදනාව කාට පස්සේ යාට මේ වේදනාව තියෙනකොට ආනපානෙ කොහොමද නැති වෙනකොට කොහොමද ආනපානෙ කියලා ආනපානෙ විවිධ පැතිකඩ බැලීමට උපදෙස් දෙන්න වෛද්‍ය ශාස්ත්‍රයේ හෝ අනුකම්පා මොකක්වත් ඕනේ. ඒ කියන්නේ මේ වේදනාව අනිවාර්යයෙන්ම එකක්. දැන් අපිට ඇවිල්ලා තියෙනවා. වේදනාව එන්නේ ඉස්සෙල්ලා කොහොමද ආනාපාන වෙන්නේ? බැරිද මේ වේදනාව තියෙති වේදනාව හරහා විනිවිදලා ආනාපානේ තියෙන ඇඹුල් ගතිය, අපහසු කර ගතිය, වේදනාව තියෙති බලන ගතිය කිව්වොත් අපි වේදනාව අයින් කරන්න යන්නේ නැහැ. කිතාබෙක් නැහැ මොකක් හරි වැඩක් නැහැ. නිසා වේදනාවේ පිළිබඳව අයින් කරන්න උපදෙස් දෙන්න හදනවා කියන එක වැරද්දක් කියලා අපි හිතනවා. එතකොට හරි. ඒකට කියන්නේ තමනුත් වැරද්ද ඉන්නේ. තව කෙනෙක් ඒ වැරද්දට යොමු කෙරුවොත් එයාට වේදනාව පිළිබඳ අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඊට පස්සේ ආය සංසාරයක් ඉන්න ඕනේ. අර වේදනාව ඇවිල්ලා ඒක වෙන්න විදිහට පය නිවන් දකින්න. වැඩේ පෝස්ට්පෝන් වෙනවා. වැඩේ තමවට බැලනවා. දැන් පැමිණෙන දුක් අනිරහයි කියලා අපි පරණ සිංහලයේ අදහසක් තියෙනවා. ඒක සතරාල් සත්‍ය වගේම එකක්. එතන පැමිණෙන්නේ පණිවිඩයකට. මගේ ඇරියනේ ආය සංසාරයක් ඉන්න ඔබට ඒක ඇවිල්ලා ඒක විනිවිදලා යනවා. ඒ නිසා ඒක මේ යෝගාවචරයක් විසින් කාය යෝගාවචරයට එහෙම වගවීමකුත් නැහැ. දෙනවන උනන්දු කරවන්න පැමිණිච්ච වේදනාව හරහා කරගෙන ගිය භාවනාවට මොකද වෙන්නේ කියලා බලන්න. බැරි වෙනකොට ඉරියව් මාරු කරලා හෝ ඒක නැවතිල කරලා ආයතනය මූල කර්මස්ථාන දාල ගන්න කියනකොට එයාගේ වේදනාවේ දරා සිටීමේ ශක්තිය ප්‍රතිශක්තිය එහෙම නැත්නම් ඇන්ටිබොඩිස් වල දැහැෙන වර්ධනයක් ඇති වෙනවා. ඉමුනිටි එක වැඩ වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ. බුද්ධෝත්තර අරණ්‍ය සූත්‍රයක් තියෙනවා. භික්ෂුවක් අරණ්‍යයකට යනකොට ඒ භික්ෂුවට තියෙන ලාභේ මොකද්ද? ගොම්මනේ යනකොට මේක මුලක් කියලා හිතලා සර්පෙක් කාලා මැරෙන්න පුළුවන් කියන්න කෙනෙක් නැතිකම තමයි ලාභේ. අරණ්‍යයක යනකොට මුලක් කියලා හිතලා සර්පෙක් පානවා. සර්පයක් කනවා. එයා හොඳටම දන්න දැටි කියන දැන්න ඉතින් මැරියා. ඒක තමයි ලාභය. දැන් අපි ගන්න යන්නේ ඉස්සෙල්ලා රක්ෂණ සාහිත්‍යයක් තියෙනවා. මම මැරුණොත් කකුල ගන්නත් මෙච්චරක් ගෙවන්න, ඇඟ ගන්නත් මෙච්චරක් ගෙවන්න කියලා යන්නේ අරණියට. ගෙදර පණ භාගයක් තියෙනවා. ඇත්තටම යෑමකුත් නෑ. ඒක ඒක තනි කර බොරුව කරන්නේ. යනවනම් යන්න මංග තාප්පේ කාලම වෙන්න පුළුවන්. මං වැටෙනවා දැන්. වැටෙනකොට හොම්බ කරදරයක් වෙනවා. කාටවත් කෑ ගැහුවට පෙරදෙක් මානේ කරන්නේ. අන්න අරන්නේ ලාභේ. කවුරු හරි ඉන්නවනම් කිච්චෝක ඒ මනුස්සයත් තමයි මේ මනුස්සයත් තමයි අපි නිකන් කවදාකවත් වේදනාවක් නොවෙන්න කවදාකවත් නොමැරෙන්න කවදාකවත් දෙන්න වෙන්න කතාවක් තියෙනවා බුදුජානකගෙන කිසිම ප්‍රශ්නයක් නැහැ එන දේ එන්න අරින්න ඒක එන්නේ අනිවාර්යම පණිවිඩයකට ඔක මගේ ඇදියොත් තව සංසාරයක් වාසනාව ලබනවා ඉඳලා පරිප්පෝ කාලා ආයෙත් දවසට වරින් කියනවා ඒ නිසා කියන්නේ හයිය ඇත්තේ තියෙනවා වරින් ලෙඩ ඇඳේ ආවොත් මරණ්ඩේ ආවොත් වයසට ගියාට පස්සේ આવොත් හරි අමාරු කරන දැන් වලින් මේට සීනික වලින් යෝගාචරත් කියන්නේ දෙන්නේ කාටවත් අඬව ගන්න යන්න එපා. පුළුවන් තරම් අපි වතු ටික ගන්න ඉවසපන්. මම හිතන්නේ මේක ලේසි කියලා. අපි ජීවත් වෙන සමාජයේ අපිට මේ අදහස හිතට වද්දා ගන්නවා කියන්නේ. අපේ හිතේ මේට වැඩි ගොඩාක් කිසිම ශක්තියක් තියෙනවා. මේ මොකද වෙන්නේ? වේදනානාශක දීමෙන් මගහැරීමෙන් අපි නිකන් කාන්තාරකේ විදියට කොටලා දාපු වැල් ගැට පිල්ල බාටපත් වෙලා වේදනාවෙන් ඉස්සර වෙලා වේලිලා නැහැ. ඉතින් කරන ප්‍රශ්නේ නෑ ඉතින් මොකක්ද කරන්නේ බණ සුතමේ ඥානෙ ලබන්න බණහන. ඒ කියවන්නේ සංයුත්තනිකාය දෙනවා වේදනානුපස්සන වේදනා සංයුත්තය කියලා ආය මොකුත් නැහැ මේ මෑතකදී මම කියව පොතක්. ඒ මනසට ඔක්කොම රිසර්ච් කරාට පස්සේ බුදුජනනාංශගේ සූත්‍රය හම්බෙලා තියෙන්නේ. ඒක තියෙනවා දීර්ඝකාලිනක දරුණු වේදනා සහිත කෙනෙකුට ඒක නැති කරන්න කරන්න තියෙන මොකද්ද බුදුසසුනගේ සල්ල සූත්‍රය කියන්නේ කියලා. බුදුසසුන කියලා තියෙනවා මහන්නේ වේදනාව කියන්නේ වේදනාවක් මම ඒක නෑ කියන්නේ නෑ. ඒකට වෛර කිරීම දෙවැනි වේදනාව දෙක આવොත් නම් ඉවරන්නම බෑ. නිසා වේදනාව වෛරයෙන් තොරව බලන් ඉගෙන ගනි. පළවෙනි වේදනාව උලක් ශල්‍යයක්. ඒ මත වෛර කරනවා කියන්නේ දෙවෙනි විල. එතකොට නම් අහන්නේ දරන්න බෑ. කරුණාකල භාවනා කරපන්. අර පළවෙනි උල දරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුන්නේ වෙනකොට දෙයක් නෑ. ඊමණට මුළු ඒ persistent වේදනාව මේ pain තමයි මේ පොතේ මුල් අනේක කියලා දීලා තියෙනවා බුදුරජාණන්ගේ සල්ල සූත්‍රයේ තියෙන වටිනාකම. ඒක ඇහුවට කමන්නේ අපිට හිතන්න බෑ. මොකද අපි හිතුවොත් හිතන්නේ මේ ලෙඩ වෙන්න ඉස්සෙල්ලා ෆස්ට් ඒඩ් බොක්ස් එකක් තියෙන්න ඕනේ. බෑග් එකේ පැන්ඩෝල් තියෙන්න ඕනේ. ග්‍රූවන් තියෙන්න ඕනේ. ෆෙනගන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වෝල්ටාරන් තියෙන්න ඕනේ. අපිට කොහෙද කිට්ටුම දැන තියෙන්නේ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි කියන එක අපිට කල්පනා. ඒ මොකද මේ සුද්ධ අපිට පවක ගුරුකුණු අල්බැක්ටේ. ඒ ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක අපි නරක කරපියා. බුදුරජාණන්සේ කිසි කෙනෙක් කියලා දාලාගෙන නෑ උඹයගේ තියෙන යතිමේ ශක්තිය. උඹ අනුන් ගැන යති අපෙන්ද අපෙන්ද ඉවසීමේ ශක්තිය අඩු වෙනවා. දැරීමේ ශක්තිය අඩු වෙනවා. ඒකට උඹ මැරෙන්නේ ලෙඩ වෙලා නෙවෙයි ලෙඩ වෙයි කියලා බයද. එහෙම කෙනෙකුට භාවනාවක් හෝ එහෙම නැත්නම් කියන භ්‍රමචරියක් හෝ පැවිද්දක් හෝ අඩු ගානේ බොයිස් ගර්ල් ගයිඩ් බොයිස් කවුපත් කරන්න බෑ. අපි ගොන්තරයි ශරීරයට දෙන්න ශරීරයට දරන්න පුළුවන් ශක්තිය. අපි හැම කෙනාම හිතනට වැඩි විසීමේ දැලිමේ ශක්තියක් මේ ශරීරේ තියෙනවා. අපි දන්නේ ඇත්තටම දන්නේ අපි 100ට කීයක්ද මේ ශරීරයෙන් මේ මොලෙන් වැඩ ගන්නෙ. ඒ අනතුර එනකොට අලුතෙන් මොන දුන්නොත් අපි හිතනට වැඩි විශාල ශක්තියක් විශාල හැකියාවක් විශාල කුසලතාවයක් විශාල ප්‍රභාවයක් මේකේ තියෙනවා. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපෙන් අවශ්‍යල අරගන්නේ. අම්මා අප්පා කරන්නේ අපිට ආදරේ නිසා. ගුරුවරු අපිට කරන්නේ අපිට ආදරේ නිසා. ඒගොල්ල කැපැසිටි එක දන්නේ නැහැ. ඉතින් මේ ඉස්ලාම සරුවඥ වෙලා ඔක්කොම කතා කරලා කියනවා උපසම්පදා වෙනකොට උපසම්පදා මාලකීදි කියනවා. පාන්සකූල ජීවන නිස්සය පම්පජ්ජා. මේ වැවිද්ද තියෙන්නේ පාරේ හම්බෙලා තියෙන කුඩු වෙච්චි විසිකලා දාපු වෙදිකැලක් මත. ඒකෙන් සතුටු වෙනවා. ඒක මම ඔබට සාතික වෙනවා. පෙරපින් කරලා තියෙනවා නම් පටරෙදි කපුරෙදි අනම්බනම් හම්බ වෙයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ පැවිද්ද මෙහෙලා තියෙන පාංශකුල සිද්ධාන්තය. බ පින්නපාත භෝජනන් නිස්සය පබ්බජ්ජ. පාර ගියන් ගියන් ගානේ පිරිසිදා ඵලයක්. ඒ ලැබෙන බත් මම වග වෙනවා. ඉන් පිට පිට කහපත් කුරියන් ලැබෙනවා නම් ප්‍රශ්නයක් නෑ ඒක උඹේ පෙරපිනක මේ පැවිද්ද දිනේ පින්නපාත. දුක්ඛ මොළ දේනාසනන් නිස්සය පබ්බජ්ජ. ගහකොළ ඉදිල්ලයි මහණෙනි එකම දේනාසනේ. ඒ හිතන මොකද දෙපළ නිවන් හතර බල ගෙවල් උස ගෙවල් සක්තු ගෙවල් ලැබෙයි පෙරපිනට හැබැයි පැවිද්ද නෑ හිතන. කුචි මුත්තු බේසජන් නිසය පබ්බජ්ජා. මේ මුත්‍රා ටික බීපන්. ඒක මමකට වග වෙනවා. ඉතින් එවිට මොනවා හම්බුණත් මේ පෙරපිනට හැබැයි පැවිද්ද තියෙන්නේ කුචි මුත්තු බේසජන්. මේ බේස ගැන කතා කරන අහලවත් තියෙනවා බෞද්ධයෝ. ඒ තරම් සුද්ධ ලොකුයි අපිට. ඒ තරම් සුද්ධ අපිට පෙන්නලා දීලා තියෙනවානේ අර බේත මේ දෙදේ මේකයි බේත මේකයි දෙදේ මේකයි බේත මේකයි හරි ගසලා ලයිස්තු කටපාඩම් කරලා ඒක ෆ්‍රිජ් එකේ ගහලා තියාගෙන ඉන්නවා බෙහෙත් පෙට්ටිය ගෙදර තියාගෙන ඉන්නවා ඒ කියන්නේ ලෙඩ වලට ආර්දනා කරනවා එච්චර මෙව්වා නැති වෙච්ච දා තමයි දිංගල වැටුනේ සිංහල අවුරුදු 1000ක් යනකම් බුදුදහමේ පරිණිරවාණේ මේ හතරෙම තිබ්බා එදා අපි තුවන්ලේ සෑය කොට ගැව්වා ලෝවාම අපාය කොට ගැව්වා අපි වාල්සේ වෙන්නේ මේ කරේ. කොහෙන්ද? හැම කෙනාටම තමන්ගේ ශක්තිය ඇති කරගුවාම gedara dore තමන් කාල වැඩි හරි කියලා සමදාන කරන පන්තල. බුදුම කොටන ගිල්ලක් අපි කරේ. මොකද අපේ සිංහෙට රැඳුනේ තමන්ගේ ශක්තියද. දැන් එන්නේ ඉන්නේ වාහනයක් නැතුව පයින් යන්න බෑ. බේස් ලයිසරකට ගමනක් යන්න බෑ. ඇඳුම් නෙවෙයි අඳින කුණු හරප. කෑම නෙවෙයි කනේ වහ. ඉතින් ඒගොල්ලෝ සිංහල වර්ණය කර ඉන්නවා පෙරදීපදේශ ජය ගාථා ආදී සිංහලෝ දැන් දැන් මේ පැදුරත් පිට රටින් එන්නගෙන ඒ සින්දුවත් කොපියක් ඒ සින්දුවත් කොපියක් උච්චතට ආඩම්බරද කියලා බලන්න පෙරදීපදේශ ජය ගාථා ආදී සිංහලෝ අද කොහෙද මුචින පැදුරත් දැන් දැන් පිට රටින් එන්න. අපි හරි ආඩම්බරයි පම්පැතර පුදුමකට වැඩිය. සුද්දක පැතර පුතියි. මේක කවදාරි හැලෙන්න ඕනේ. හැලෙනවා. බය වෙන්න එපා. මේ භාවනා ක්‍රම ඉදිරියට යනකොට කවුරුත් පැදුරට බහිනවා. ඒ දිනේ නැත්තම් පෙට්‍රල් වාහන ඩීසල් දැම්ම වගේ මොකද්ද අපර ගතියක් තේරෙන්නේ. ජීවිත රටාවත් හැඩ ගැහුණොත් අපේ පරණ ක්‍රමයට භාවනා අල්ලලා යනවා කියන එක ගන්න දෙයක්. බය වෙන්න දෙයක් නැහැ නිසා හැම වේදනාවක් වෙන්නේ පණිවිඩයකට. එනකන් ඉන්න එන්න ඉස්සෙල්ලා වේදනාව ගැන හිතනවා කියලා කියන්නේ sadistic or masochist psychology. මේ දුක අනුන්ට දුක දීම හෝ තමයි දුක ඉන්ෆ්ලික් කර ගැනීම කියන මානසික අසහනයක් තියෙනවා. sadistic and masochist. ඒ දෙක අත්කිටමතාන යෝගයේ ප්‍රධාන ලක්ෂණ. අපිට මේ ජීවිතය හැම නැතිනේ ඒකට නෙවෙයි අපිට හම්බෙච්ච මේ වටිනා යන්ත්‍රය අපි පාවිච්චි කරනවා උපරිම ශක්තිය සඳහා ඒ නිසා විතරක ප්‍රශ්නකට දඟලන දෙයක් නෑ ඒක වෙලාවට භාවනා කරනකොට අනිවාර්යයෙන්ම එනවා. ගායතන ස්වාමීන් වහන්සේ පසුගිය වසර තුනක පමණ කාලයක සිට ඔබ වහන්සේගේ කර්මස්ථානාව නිතිපතා පැයක් පමණ සක්මන් භාවනාවෙන් ඉන්පසු මේ හා සමාන කාලයක් පරයන්ක භාවනාවේ යෙදෙනවා. සක්මන් කිරීම සඳහා නිවස තුල ලං පැදුරක් භාවිතා කරමි. වම් පාය සහ දකුණු පාය ලං පැදුරේ ගැටෙන විට ඒ බව මෙනෙහි කරමින් සක්මන ආරම්භ කරමි. මෙසේ විනාඩි 20ක් 30ක් පමණ ගතවන විට හිත සසරවි යටි පතුල සහ ලං පැදුර ගැටෙන විට දැනෙන තුනළු භවයෙන්ම හිත අලවා සකා ගැනීමට හැකිය. සක්මන කෙරෙහිදී ඉරියව් වෙනස් ඉරියව් වෙනස් කර හැරෙන විටද හිත යටිපතුල සහ ලනු පැදුර අතර ස්පර්ශයට අලවා සබාවට හැකිය. මෙවිට යම් පමණක නිදිමත ගතියක් දැනේ. මෙහෙත් ඒන් සක්මලට බාධාවක් නැත. මේ අවස්ථාවේදී අනායාසයෙන්ම ඔසවනවා කබනවා ලෙස දෙකට කඩා සක්මලට දැනෙන්නට හැකි වේ. පසුගිය මාස 6 පමණ කාලය තුළ මෙම අවස්ථාවට බැමින් පසු වම් පාදය නම් පැදුරේ ගැටෙන විට දැනෙන ස්පර්ශය සහ දකුණු පාදය නම් පැදුරේ ගැටෙන විට දැනෙන ස්පර්ශය අතර වෙනස දැනීමට උත්සාහ කරමි. කොතෙක් දැනුවත් මෙම ස්පර්ශ දෙක අතර වෙනසක් දැක ගැනීමට නොහැකි විය. ගාත්‍ර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේදී සමතේ සිට විපස්සනාව විපස්සනාවට භාවනාවේ යොමු කිරීම සඳහා මෙම වෙනස ගැනීම ප්‍රථම කළ යුතු බව ඇසුවා මතකය. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ගෝවාංශයේ දෙපා නැවත ඉලා සිටිනවා. මේකේ සිවුම් කොටස් ටිකක් තියෙනවා පිරිසිදු කරන්න තොරතුරු ලියන එක ගැන සතුට වෙන්න පුළුවන්. සමතේ සිට විපස්සනාට හරවන්න මොනම විදිහකින්වත් යන්නේ බයක හරි භයානක වැඩක්. එයා යයි ගානට. අපි බුදුජානකසේ දේශනා කර තියෙන්නේ සමාහිතෝ වික්‍රේ යථාභූතං ඥානති පස්සත. තමන්ට අවශ්‍ය කරන සමතිය ආවන එයා ඉපදන්න හැදෙනවා. හරවන්න ගියාට පස්සේ තමයි ඔය අමෝරාවේ ඉන්න පටන් ගන්න. ඒ නිසා තමන්ට කරණ තියෙන හොඳට සතිය බලන්න. තමන්ට සමත ගිහිල්ල විපස්සනාට යනකොට නැත්නම් කෙලි විපස්සනාට යනවා. කොහොම කරත් සතිය වඩන තාක්කල් එයාගේ අන්තරේ වැඩ කරනවා. ඒ නිසා මේ වම දකුණ අතර වෙනස දැකීම සමතේ විපස්සනාට හැරවීමක් කියන අදහස නෙවෙයි මම මේ දෙන්න හදන්නේ. යම් කිසි කෙනෙකුට මේ වම දකුණ අතර වෙනස දැනෙනවා නම් එයා ඉන්නේ විපස්සනා කියලා තේරුම් ගන්න එක ලකුණු. මම දන්නේ එහෙම කියනකොට මේ sannivedana වෙනවද කියලා. ඉතින් සමතේ ඉන්න කෙනා විපස්සනාට හරවන්න මට කිසිම ඕන කමක් නැහැ. කරන්නත් එපා දන්නවනේ. Tamanne කරන්නත් එපා අනුතු කරන්න යන්නත් එපා. තටමල ළමයක් හම් වෙන්නේ කියොත් එම් මොකද වෙන්නේ ළමයා එළියට එන්න හදන විලුසු දාව නැත්නම් තටමලට ළමයි එළියට එන්නේ නැහැ. ගම එළියට එනකොට වේදුතුදා වෙනවා. එතකොටයි තටමන්න. කල්ලතුදා තමයි කියලා ති වැඩක් නැහැ. ඒක ඒකෝ තමයි උන් ගන්න. ඉතින් බබා එනකොට තටමන්න. ඒක කරන ප්‍රශ්නයක් ඇති නැහැ කල්ලතුදා තටමන්න යන්න එපා. නමුත් මේකෙදී කියත හැකි වෙන්නේ මේ පොයින්ට් එක. දැන් ඉතින් ඉස්සෙල්ලා බොහොම ලස්සන කියලා තිනවා. කන්පතුල වෙනකොට රළු බව තියෙනවා කියන්නේ. හොඳට මතක තියාගෙන ඉන්න ලණු පැදුරේ පය වැදිනකොට ස්පර්ශයක් වෙන්න නම් රළු භවයේ ස්පර්ශයක් ඇති වෙන රළු භව මුරුදු දෙයක ගන්නකොට තමයි ස්පර්ශය කියන එක වෙන්නේ. එතකොට තාම මේ යෝගාවචරයට වම දකුණ අතර වෙනස වගේම කොහෙල බලන්න පුළුවන්. ධන පැදුරේ පය තිනකොට දැන රළුකම්. ලණු පැදුරේද තියෙන පයේද තියෙන. ලණු පැදුර ගොරෝසු නම් පය මුරුදුයි. එතකොට තමයි මේ ගොරෝසු බව තේරෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් අඟලක විතර වැලිතට්ටුවක් තියෙන පොළොවක යනකොට පය ගොරෝසුයි වැලි බුද්ධ නිසා පය රාවයි. එතකොට ස්පර්ශය තේරෙනවා කයේ ගොරෝසු සහ වැල්ලේ තියෙන මෘදු ගතිය. ලණපදුර යනකොට නැත්නම් සිමෙන්ති පොළොව යනකොට පොළවේ ඔලොමල ගොරෝසු ගතියක් පයේ මෘදු ගතියක්. එතකොට එක වෙලාවකට පය මෘදුයි ඉන්න වදින පසුබිමේ ටික වෙලාවට ගොරෝසු. අන්න මෙව්වත් ඔය වම දකුණ අල්ලනවා වගේ එක දෙයක්. නිසා මතක තියාගන්න යම් තැනක උණුසුමක් දැනෙනවා නම් අපිට දැනෙලා තියෙන සිද්ධියෙන් භාගයයි. උණුසුම උණුසුම ගැටුණාට ඒකට ස්පර්ශය කියන වචනේ පාවිච්චි කරන්නේ ගැටුම කියන වචනේ පාවිච්චි කරන්නේ විරසක පෘෂ්ඨ දෙකක් ගැටීමක පමණයි. වතුර වතුර ටික නෝඩ එකට ගැටුමක් කියන්නේ ස්පර්ශ කියලා කියන්නේ කන්ටැක්ට් කියන වචනේ පාවිච්චි කරන්නේ විෂම පෘෂ්ඨ දෙක. එතකොට අපි විෂම පෘෂ්ඨ දෙකෙන් එකක් දැනගත්තට අරක නොකිය කියවෙනවා. මට ගොරෝසු බව දැනුණයි කියනකොට අපිට කියන්න පුළුවන් නම් මට ලනුපැදුරේ ගොරෝසුකම දැනනා කියලා 100%ක් උත්තරේ හරි. මොකද ඒකට පයේ මුරුදු ගතිය අසන්නාට ණය ක්‍රමයට තේරෙනවා. දැන් ගොරෝසු බව දැනනා කියලා කියනවා මෙයා තව සිද්ධිය බලලා මත. ඒ වගේම තමයි මම දකුණ තියෙනකොට ඒ විමසුම් නොවන වැඩ කිරීම සඳහා මේකට කියනවා විචාර බුද්ධිය කියලා. නැත්නම් විතක්ක විචාර කියන චෛතසිකේ විචාර චෛතසිකේදී අපි වම මේ ඒක ඉවරලා දකුණ ගියයි කියන එක මොලේ දන්නවන්න අනිවාර්ය වෙනසක් තියෙනවා. එහෙනම් වම තියෙන උඩයි දකුණ තියෙන උඩයි වෙනසක් නැත්නම් අපි වැටෙනවා. එනිසා මේ මොලේ හැම පුංචි ක්‍රියා කුඩා අනුකුඩා ක්‍රියාවක්ම මොලේට ෆීඩ්බැක් එකක් වෙද්දී තමයි මේ මොලේ මම බැරි වෙනස් බව තීන්දුව කරන්නේ. නිින්ද කියලා බව තීන්දුව කරන්නේ. ක්ලාන්ත වෙලා ඉඳලා තියෙනවා. ඒකත් අපි කරන්න හදන්නේ එන සෑම තොරතුරක්ම මොලේ යම් ආකාරයකට වෙන් කළ හඳුන්වනවාද? ඒ විදිහටම දැක ගන්න උත්සාහ කරනවා යථාභූත ක්‍රමය. මම කියනකොට ඒකද මම පරදාරව කරන්නේ දකුණ නිකන් රොටි කපුල වගේ ඇදිලා එනවා. නැත්නම් දකුණ තියෙනකෝ පරසාරව හිට වෙනවා. වම ඇදිලා එනවා කියලා ඒක උගක් බලන කෙනෙකුට සක්ක තේරෙන්නේ නැහැ. ඕනම ෆුට්බෝල කෙනෙක්ගෙන් අහන්නේ ආදා ෆුට්බෝලට ඒක දන්නේ නැතුව ප්‍රොෆෙෂන් එක කරන්න බෑ. එයා දන්නවා කික් එකක් කොට ඉච්චාම කොතනින්ද කික් එක දෙන්නේ. කික් එක දෙන්නේ ඉතල වමෙන්ද ගහන්නේ දකුණින් දාන්නේ කියලා තීන්දුව කරන එක තීන්දුවයි. හොප් ස්ටෙප් එකෙන් ජම්ප් එක කරන මනුස්සයන් අහන්න. තමන් ඒ ජම්ප් එක කරන්නේ කොයි කකුලෙන්ද? ඒක වෙනස් වෙනවා. අපි වම් කකුලෙන් වම් අතින් දකුණු අතින් වැඩ කරනකොට අපි අනිවාර්යයෙන්ම අපි දන්නවනේ වැඩ කරන්නේ කොයි අතින්ද කියලා. left hand එකෙන් නම් වැඩි එනකොටම left hand එක ඉස්සරහා ගන්න. ඒක දිගයි ඒක සුදු පාටයි. දකුණු අතින් වැඩ කරන මතකෙන් දකුණු අත දිගයි මස්ල්ස් වැඩි ස්තුපාගා. වැඩි යන්නේ එතෙන්මයි අපිට තේරෙන්නේ නැහැ මේ මම දකුණු අතර වෙනසක් මේ පන්ති ભેදයක් මෙයා කොමියුනිස්ට් කාර්යය මෙයා කැපිටලිස්ටික් කියලා නෑ මම දකුණු අතර බෙදලා හැබැයි තියෙනවා. අන්න ඒක දකින්ද දක්නාසලුව බලන්න. අන්නේ දක්නාසලු බැලීමටයි විසුද්ධුම කියන්නේ. විචාර බුද්ධිය කියන්නේ ඒකට ඉන්න එපා අරමුණ හොඳට යාළු වෙනකම් ඕවා කරන්න යන්න. අරමුණ යාළු වුණාට පස්සේ බලන්න පිස්සු කතා කරනවා අපි තව ගේමෙන් කාලක්වත් ඉවර නෑ. තව ඉස්සරහට එනේන වෙලාවේ විස්තර බලන්න. මේක අමෝරා කරන්න යන්න එපා. එතෙන්ට එනකොට ඒ ඒ මට්ටමට එනකොට තමයි මේ අපි මාළුවක් කියලා ඊදලා ලුණු බලනවා ඉදෙනකොට ලුණු බලනවා දැන් ඉතින් දන්නවා බාණ්ඩ කිට්ට වෙලා ලුණු බලනකොට කීත හැකි දැන් ලුණු බලන වෙලාව ඇවිල්ලා තියෙනවා තමාරු යෙදලා ඉවරලා තුරු බන්න වෙලාවත් මම දැකලා තියෙනවා. කිසිම දුණු බැලිලි බලන්නේ කුජු කුජු කුජු කුජු ගාලා දඟලද්දී ඊට ඉස්සෙල්ලා දුණු බල්ල වැඩක් නැහැ. ඒ වෙලාවේ දුණු බල්ල නැතුව බාල වැඩකුත් නැහැ. ආන්නේ වගේ බලන්න මේ තියෙන තොරතුරු පරිච්ඡේද ඥාන කියලා මේකට කියන්නේ කඩා බැලීමනේ මේකට විභජ්‍ය පාදේ කියලා බුදුරජාණන් පාවිච්චි කරනවා. මේකට බැලීම. ඇත්තම ඔය අද තියෙන විද්‍යාව තනි කර පටන් ගන්නත් ඔන්න ඔය සිංගල් පොයින්ට් එකේ. විද්‍යාව බැලුවේ මේ දේවල් වෙන්කොට කඩා බැලීම කියන නිසා විද්‍යාවට ඇනලිටිකල් නොලෙජ් කියන්නේ ඒකෙන් තමයි අණුව පරමාණු වල කඩලා පරමාණු සබැටමික් කඩලා කඩන කඩන යනකොට තමයි විද්‍යාඥයෝ උද්දකී. බුදුන්සේ පටන් ගත්තේ මේ කය තිත්ති කොටස් කියලා කියන එක තමයි බුදුන්සේගේ තියෙන ලොකුම ඇනලිටිකල් නොලෙජ් එක. මොකද ඊට ඉස්සරදී සමාජයේ කයක් දෙකට කපලා බලන්න අයිතියක් නැහැ. කය කියන්නේ දේව නිර්මාණයක්. මේක බලපෑකා දෙයයන්ට නිග්‍රහ කරාවේ. බුදුනානන්සේ බුදුනේම කඩුවා තියාගෙන ශාස්ත්‍රීය කුලේ කපලා බැලුවා. ඒක තමයි විභජ්‍යවාදී කියන සරත් ස්පර්ශය කියන එක අරුවාණ පෘෂ්ඨ දෙක ගැටීමක් තදගතිය කියලා විතර නතර වෙන්න දෙන්න එපා. තදගතිය වදින්න ඕනේ ස්පර්ශ සිමුතු දෙයක නැත්නම් ස්පර්ශ වෙන්නේ නැහැ. රස්නීය දෙයක් සීතල දෙයක් වදින්න ඕනේ ස්පර්ශයක් වෙන්න. නිශ්චල දෙයක් චංචල දෙයක් වදින්න ඕනේ ඒක ස්පර්ශයක් වෙන්න. ඉතින් ඒ නිසා අපි භාවනා කරනකොට මෙතෙන් කියලාත් ලොකු දෙයක්. තවදුරටත් ඕන විමසන්න ඕන වඩන්න මේ තියෙන එකත් තව පරිච්ඡේද කරලා බලන්න. මේක අන්තිමට ඝන විනිභෝගය මේ සාමූහික අර්ථයෙන් තිබුණු කය, ඛණ්ඩ, සමූහය කියපේක ඉරටමිකයක් වගේ තිබුණේක කොටු කොටු ගලවලා බැලුවා වෙනවා. ගලවලා බලනකොට ඉරටු මුඩු කොටු මිදී ලකුණ ඉරටුවේ නැහැ. මේක ගණන ආමතු කෙනෙක් කනවා. ඉදලෙන් අතු ගන්න පුළුවන් වුණාට ඉරටුවෙන් අතු ගන්න පුළුවන්. ඉරටු ගන්න. ඉරටු ඉදිරිච්චහම තමයි අතු ගෑමේ ශක්තිය. ඒක තමයි ඊට මිචිය කියන්නේ. ඉරට කරන්නත් ගන්න බෑ. ආන්නේ වගේ අපි ඔය හිතන්නේ කයේ මමයාගේ මාන්නේ තණ්හාවේ මොකක්වත්ම නැහැ. මේක වෙන් කරලා බැලුවාම මොනවක්වත් කරගන්න බෑ. එකතු වුණාට පස්සේ තමයි මේ ගෑණි පිරිමි රුචි අරුචි ඔක්කොම ඉන්නේ. ඒ ගහනේ ඒක නිසා කියනවා එකතු වෙච්ච එක එක කොටස් වල එකතුවට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා ගන්න වෙනවා. සම් ටෝටල් එකට වැඩිය පොඩ්ඩක් වැඩි වෙනවා සාමි කර්තේ දෙනවා. අපි හිතන්න නිකන් හදිසියෙම බොම්බ එකක් ආවා කියලා ත්‍ස්තවාදී කණ්ඩායමක් රැස්වීමක විරුද්ධව නැගී හිටියයි කියලා එක්කෙනෙක් එක්කෙනෙක් වැඩි වෙන්න වැඩෙන්න අපේ පැත්තට එනවයි කියනොත් මේ මිනිස්සුගේ ක්‍රේද ක්‍රෝධයයි ද්වේෂය පුදුම විදිහට වැඩිනවා නාස්තික ශක්තිය. තනිවිල තරහා එනවා නම කවුරුත් දෙල සපෝට් එක දුන්නේ නැත්තම් තරහා එන්නේ. එක්කනේ නෙවෙයි දෙන්නෙක් නෙවෙයි තුන්දෙනෙක් නෙවෙයි හතර දෙනෙක් ඕක මරන්න ඕන කිව්වොත් ඕන දෙයක් කරදෑ. ආන්නේ වගේ මේ එක එකට වෙන් වුණාට පස්සේ කිසි දෙයක් කරගන්න බැරි මේ මේ ශරීරය මේ ඔක්කොම එකතු වෙල්ලෙන් වෙනවා ඒක ඒක ඒ බවට දුර්වල කිරීමේ වැඩ පිළිවෙල තමයි ස්පර්ශ කාඩ පස්සේ ස්පර්ශ කියන්නේ අඩු ගන්න ස්පර්ශ කුෂ්ඨ දෙක වෙන් කළ බලන්න වෙන් කළ බලවට පස්සේ මේක ස්ත්‍රී බවක් පුරුෂ බවක් තියෙනවද බලන්න මේ පය පොළවේ තියෙන උඩ දැනෙන මේ තද ගතිය කියන එකේ ඥාන පිළිමකමක් තියෙනවද බලන්න සිල් තියනවද නැද්ද කියලා බලන්න කියන්නේ මොකක්වත් නැහැ ඒව එහෙම මායින් කරන එකක් නෙවෙයි. නමුත් බුදුහන්සලා සිල් නැත්තම් ඕකට යන්නේ නැති නිසා සිල් රැකවක බලපං. ඊට පස්සේ මේ තද ගතිය විතරනේ උතන මුරුදු ගතියක් තියෙනවා. ඒකෙත් ගැට පිළිම ගතියක් නෑ අවශ්‍ය බෙදා බැලීම නම් කරනවා. මේක මේ සමතියක් විපස්සනාට හරවන්න කරන ඒ තීරුවඩ බෑ. ඒක කරන්නත් එපා. ඒක වැරදි අදහසක්. මේ භාවනාව සතිය තියෙනවා නම් භාවනාව අනිවාර්යයෙන්ම සත්‍ය මාර්ගයෙන් ඉදිරියට ගෙනියනවා. ඒක කිසිම විලෝපණයක් නෑ. විකෘතියක් නෑ නමුත් විපස්සනා සතිය සමතේ කරන්න හදනවා සමත විපස්සනා කරන කවුරුත් කතා කරනවා නම් ඒක ඉතින් පෙට්‍රල් වාහනයකට ඩීසල් දාලා දුවන් දාන කතාවක් ඒක වාහනයට කරන නරක වැඩක් ඒ නිසා ඒ අදහස වැරදි නමුත් මේ ඉතිරිවත් කියලා තොරතුරුනා නරක නෑ ගරු ස්වාමීන් වහන්සේ මම මුලින් සක්මන් පටන් ගන්නාන්ට යටි පතුලේ සිල්වා පොළවේ තද රැකිය දෙස බැඳෙනවා. කන්න කියලා දෙන්න. ඉන්න කපකුරු වෙනදායි පොළවේ තද ගැතියයි දෙත බැලුවා නෙවෙයි කියන්නේ. වෙනුණා කිව්වනම් 100%ක්ම වාක්‍යෙට ලකුණක්. මම යනකොට මට කකුරු මුරුතු ගැතියක් පොළවේ තද ගැතියක් ගත වුණා. බැලුවා කිව්වොත් එහෙම එක මේ අපි එතකොට පේන්නේ මේකමයි. එනෝ එක තියෙන එක දැක්කනම් එහෙනම් කිතයි පුෂ්ඨ දෙක පිළිබඳවම ඒ සිදු වෙනකොටම අර තදගතිය විතරක් කියන්නේ නැහැ. තදගතිය පුරුසුවේ පොළවේ මෘතු ගතිය කප් වෙනවා. තමයි මම බාර කරන්නේ. ඒක උසන උසවනවා යවනවා තබනවා වශයෙන් නිරකට නැද අග බැඳෙන්නේ. දැන් මම දකුණු වශයෙන් පමණක් පා දෙකට අවධානය යොදවා සක්මන කරමි. සමහර අවස්ථාවල ධර්ම කරුණු හිතට එයි. ඒවා සයින් කරන්නට වෑයම් කරමි. සම්පූර්ණ සතිය පා දෙකට පමණක් යොදවමි. මේ ක්‍රමයේ හරි වැරදි පෙන්වා දෙනමින් ඉතා යටහත්ව ඉලා සිටිමි. ඔබ වහන්සේට නිකුත් නිරෝගී බව පතමි. නෑ එහෙම එහෙම සක්මන හොඳට yaadela ඉඳලා ධර්ම කරුණු වැටෙනවනම් මොන විදියෙන්වත් බාධා කරන්න යන්න එපා. ඉල්ලලා ගෙන්න ගන්නත් එපා. එන දෙන ප්‍රතික්‍රියා කරන්න. ඒක මධ්‍ය ප්‍රතිපදා කියන්නේ ඒ හරියට සතිය වැඩනකොට ඒකට අදාළ අන්වේ ඥාන අනිවාර්යයෙන්ම ඉදිරියට එනකොට ඒක මේ වෙහෙසක්වත් මොකක්වත් නැහැ. ඒක මේ නිකන් හොඳ කණ්ඩායම් දෙකක් වොලිබෝල් ගහනකොට ළඟින් කට්ටිය චීය කරන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට පුරුදු කරලා තියන්න ඕනේ නැහැ. අසන්න ගේම යනවනම් ක්ලැප් එක දෙනවා. බය වෙන්න එපා. ක්ලැප් එක නැත කරන්න යන්න එපා. ක්ලැප් කරන කුලියට මිනිස්සු දාන්නත්. ඒ දෙකම කතා. ඒ දෙකම ස්පෝර්ට්ස් නෙවෙයි. ඒ භාවනා හරියට යනකොට ඒ තමයි ඕනේ අර්ථකතන ධර්ම ඕන තරම් මේක පැත්තක තියාගන්න ඒක අමතර ලාභයක් විදිහට භාවනා කඩා ගන්න තු යන්න එක වචනයක් මම අඳුරලා දෙන්න කැමති මේ විදිහට සක්මන් කරනකොට මේ පොළවේ තද ගතිය මේ කකුලේ මෘදු ගතිය කියලා ටික වෙලාවක් කරනකොට මේ වම දකුණ මෙනෙහි කිරීමක්වත් සිවිත මෙනෙහි කිරීමක්වත් එසේ යැවී තමයි මෙනෙහි කිරීමකුත් තොරව බලන්න ධක්මන අනායාසයෙන් සිදුවෙද්දී යන්න පුළුවන්. ඒක තමයි ධක්මන් බාහනායි කියලා. දක්වන සම්පූර්ණ ඔරලෝසු බට්ටේ පැද්දෙනවා වගේ තමන්ට තේරෙන්න පටන් ගන්නවා ස්වභාවයෙන් යනවා මම පැත්තකට වෙලා ඔරලෝසු බට්ට දිහා බලා ඉන්නවා වගේ වයින් කරෝ බෝලෙත් දිහා බලා හිටියොත් විතරයි සක්මනේ ආතතිය නැති සක්මනේ ටෙන්ෂන් එක බයි සක්මනේ දින අසහනය නැති ඔය වම දකුණ මිනී කරන තා මේක තදයි මේක මෙලකයි කියන හිතන තා ඊට පස්සේ ටෙන්ෂන් එක තියෙනවා නිසා කවදා හරි සක්මනේට සක්මන් කරනකොට පියුම් පිට ඇවිදිනා වගේ සක්මනක් තියෙනවා. සිද්ධාර්ථ කුමාරයෙක් දැන් පියුම් පිට ඇවිදින කියන ඒ වගේ සක්මනක් කරනවා. සක්මන නිසින්ින්ද යනවා. මම මගේ දිහා බලා ඉන්නා වගේ වෙනකොට ඔය මොනක්වත් ඕන කරන හොඳට දෙනවා ගිජිය පිටින්ම පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි. ඔය විස්තරයන් හදනවා කියලා කියන්නේ තාම අයනු ආයනු කරගන්න. ඒකෙන් තමයි අතින් යන්නේ. එනිසා ඉස්සල්ලා දීපු ක්‍රඩත් මට කියන්න හිතනවා මේ රියම එකක් කියනවා. වෙලාවකට හේම සක්මන්ට යන්න දෙන බෑන මම ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි මම සක්මන් කරන බව දන්නවා. එච්චරයි. ඒතකොට තියෙනවා නික සම්පූර්ණ සබහ ධර්මයත් එක්ක ගීතයක් වගේ. මුළු එකම හාමනයිසර්ලා ලස්සන යන්න පටන් ගන්නවා. සක්මන් කරන්න කරන්න ටෙන්ෂන් එකක් නැහැ. එහෙම නැත්නම් ආතතියක් නැහැ. මේ ඒක හරියට කියන ඔකෙස්ට්‍රා එකක එක සංගීත භාණ්ඩයක් ප්ලේ කරන මියුසිෂියන් ආවේ නැතුව සංගීත භාණ්ඩ විතරක් තිබ්බොත් ඔකෙස්ට්‍රා එක හරියට වැඩ කරනවා අර සංගීත භාණ්ඩයේම නිස්සද්ද නිකුත් කරන්න පටන් ගන්නවා කියලා ඔකෙස්ට්‍රා එකේ හිටියේ. වැඩ ගන්න එක නෑ. නැත්නම් සංගීතය සුසර වෙන්න පටන් ගන්නවා. ඒ ඒ භාණ්ඩය සුසර වෙන්න පටන් ගන්නවා පරිසරයත් එක්ක. ආන්නේ වගේ තමයි අනිත් කොහොම හරි ගැටවශ මේ ඇඟ පුදුම විදිහට ඒකට නිකන් අම්මා ගොඩක් වැඩලා පුදිය ගන්න කිරි බාධාරුවෙක් වගේ කිරට වතුර එකතු වෙනවා වගේ ධක්මනේ යන්න පටන් අර ගන්නවා. හිතෙනවා මොන්න අපි හම්බ කරපු මොන්නම සැපකවත් මේ මහ පොළවේ සපතු දීපු දාන්නක ඇවිදින තරම් සැපක් තියෙනවා. වෙන කොහෙවත් කොච්චරද කියනවනම් හොඳටම විවේක වෙච්ච වෙලාවේ කාල් මාක්ස් ලියලා තියෙන තමන්ගේ දුවට දුව මම මේ දවස්වල පුස්තකාලයක නෙවෙයි ඉන්නේ මම දිග ඉදක එහාට මෙහාට ඇවිදිනවා මට මේ වෙලාවේදී අරණ්‍ය ගත වෙච්ච බෞද්ධ භික්ෂුවක් සී වෙනවා කියන්නේ. ප්‍රසිද්ධ කරපු නැති ලිපියක තියෙනවා එච්චර රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ මනස හොඳටම දැනගන්න තියෙනවා උද්දාහමත් වෙලා තියෙනවා. හොඳටම දැනගන්න තියෙනවා සාසනයක් තිබිලා තියෙනවා. මිනිහා ලිව්වේ කතෝ මේ කොමියුනිස්ට් ධර්මයේ තමයි. හොඳටම රිලැක්ස් වෙලා කියලා තියෙනවා. අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේනමක් සක්මණක ඉන්නවට සීපත් වෙනවා. ඒක උදේ වම දකුණු මෙනේ කිරිලේ නැහැ. එතකොට මොකුත් නැහැ හිල gediy පිට මෙන්නේ. සියල්ලම දැනීමක් වෙනවා. ඉතින් ඉතින් කියන පස්සේ ඉන්නවා මේ සක්මි කිල වාඩි වුණාට පස්සේ අර සක්මි තිබුණ එකලසේ හැල ඕල්මණක් නැතුව එහෙම ගිල වාඩි වෙනවා. ඊට කියන පස්සේ මුක්කෙන් මේ මැකලි මෙනේ කරන්න ඕනෙත් නැහැ. ආශස් ප්‍රසාද මෙනේ කරන්න ඕනේ තමයි තේරෙනවා. අර මේ එකලස ඉඳගත්තා කියලා හැල ඕල්ලා නැහැ. ඉරියා වෙනස් කරයි කියලා හැල ඕනවා කරානේ. එහෙමම සගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිසා එච්චරම ඉලවෙල බව ගැන හොයන්න ඕනේ ඉලවන්න ඕනේ හිත පිට යන. හිත පිට යන නිසා සක්මනට ජෝඩු වෙලා සමථයකටපත් වෙලා එනවනම් බලන්න අනායාසයෙන් මේක වෙන්න දෙන්නේ. ඒක තමයි තේරෙයි සක්මනේ එකලස ඇවිල්ලා තියෙන අරමුණකින් තොරව. සතිය පවතින අරමුණකින් තොරව. දාලා අදහසක් තියෙනවා මම හිතගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි නිදිනේ. මේක දන්නවනම් සක්මණේ ඉහෙලම කෙලවන. ඉතින් ඒ නිසා මේක භාවනා පරිඥාකයකට සමාවෙන්න භාවනා වැඩමුළුවට ගිහලා පළවෙනි දවස් දෙකේ තුනේ ඉන්නේ නැහැ. දවස් 3 4 5 යනකොට තමයි අරගත්ත එකලස තේරෙන්න පටන් ගන්න. ඒ තියෙද්දි සමහරු තාම මෙදී කරනවා. තාම කිනු මට මුලමඳාක තේරුන්නේ නැහැ කියලා. තාම මේක දෙකට කඩ කඩ වම දකුණ මෙනේ කරන්න ගියාම අර තියෙන එකලස කැඩලා යනවා. ඒ නිසා හාමොනයිස් වුණා නම් දැනුණා නම් භාවනාවට භාවනා කරගෙන යන්න දෙන්න කැඩුනොත් එකලස නැතිනොත් ආයෙ මෙනෙහි කරලා එතන ගෙනත් යන්න පුරුදු වෙනවා ඉතින් මේ දෙක හොඟ දෙනකොට තේරෙන්නේ කොයි වෙලාවෙ මෙනෙහි කළ යුතුද කොයි වෙලාවෙ මෙනෙහි නොකළ යුතුද කියන එක පොතේ ලියන්න බෑ ඒක ටෙක්නිකල් රයිටින් පෙන්වන්න බෑ පදම ආවට පස්සේ යන්න දෙන්න නම් ප්ලේන් එක මීටර් 100ක් උඩට ගියාට පස්සේ ඕටෝ පයිලට් එක දාන්න මීටර් 100 ඉස්සලා දාන්නත් එපා ඊට පස්සේ දාන දාන සුඛාන්මේ එලිලා ඉන්න ඕන කමකුත් නැහැ මොකද මැෂින් එකට පුළුවන් මැෂින් එක කියනවා ඉතින් මේක අහනකොට හිතෙන්නේ දැන් ඒකට ඒ වගේ මේ සක්මන්තු ගිටි පිටි මෙයන්දරලා රස විඳින්න පුළුවන් තැනක ඉන්නේ උත්සාහ කළා බලන්න වරින් වර ඒක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පරයන්තයේදී ආස්වාස ප්‍රශ්වාසයන්හි ස්වභාවයන් ලෙස එක් එක් පරයන්තයන්හිදී මෙසේ දැනේ. දීර්ඝ ආස්වාස කෙටි ප්‍රශ්වාස කෙටි ආශ්වාස දීර්ඝ ප්‍රශ්වාසද සීතල ආශ්වාස උණුසුම් ප්‍රශ්වාසද එක් නාස් පුඩුවකින් ආශ්වාසය සිදුවි අනෙක් නාස් පුඩුවෙන් ඒ ප්‍රශ්වාසය ඇතිවෙන බවද පිටක ආශ්වාස ප්‍රශ්වාස දකුණු නාස් පුඩුවේද තවවරද ආනාපාන දෙකම වම් නාස් පුඩුවේද ආශ්වාස ප්‍රශ්වාස නාස් පුඩුවේ වදින තැන වේදනාවද දැනෙන්නේ සමහර අවස්ථාවලදී ආනාපාන හරියට හුලං පොප්පේකේ හුලං දසනවාමෙන් වේගවත්ව දැනෙන්නේ නැත. හුස්ම ගන්න වදින තැනද වෙනස් වේ. ආශ්වාස ප්‍රශ්වාස උතුරු සාකාර බව දේශනාවේ සඳහන් බව දේශනා කර ඇත. මේ උතුරු සාකාර කවරක් බැයි දැන ගැනීමට කැමැත් වෙන්නේ. දෙවන සරණයි. මේ දීලා තියෙන තොරතුරු 11 සාකට දාන්න පුළුවන් මම කියන්නේ 11 සැරයක් අහයියෝ. ඒකෙදී ෂුවර්. මම 11 සැරයක්වත් මට වෙහෙසකුත් නෑ. මොකද මේක තීරුම් ගන්න ඕනේ. 11 කිව්වොත් 11 සැරයක් අහන්න. 3යි කිව්වොත් 3 සැරයක් අහන්න. ඉලක්කමක් වැඩිවිලා හරි කියවුනොත් නාස. ඒ තරම්ම මොලේ කුරුවල් වෙච්ච එකක් තියෙනවා. ඒක නිසා මේ යන විදිහට මේ ආනපානයේ ගුරුසුත සීමට උණුසුමට සිසිලට වන්නාසුට වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙන එක පිළිබඳ මනාපේමත් වෙන්න පුළුවන් වෙලාවක අනි භාවනා හරි කියලා සමාධිය දෙන්න පුළුවන් වැරදිලා. මනාපේ භාවනාවට කියනවා මනාපේ කියලා වැරදිලා කියනකොට හීනයි කියලා හිතනවා. හීන ප්‍රණීත දෙකක් තියෙනවා. එකම තොරතුරට තමන්ගේ mati දෙකක් එන්න පුළුවන් ඒ භාවනා මෝඩ් එකේදී. තමන්ට ළඟ දුවට ආනපාන පේනවා. සමහර ලාවට ඒක ඈතින් ඈතට වෙනවා පේනවා. සමහරට ඇතුලේ ආනාපාන තියෙනවා සමහරට පිට තියෙනවා. එතකොට ප්‍රණීත හීන ළඟ දුර ඇතුලේ පිට ගොරෝසු සිව්. අට. අතීත අනාගත වර්තමාන කියලා තුනයි 11ක් මේ තොරතුරු එකම තොරතුරු වෙලාවකට ප්‍රිය වෙනවා වෙලාවට අප්‍රිය වෙනවා. වෙලාවට ගොරෝසු වෙනවා රසින් මේ ඒ නිසා බුදු දනන්සේ 11 සාකර පෙන්නලා තියෙනවා. එතකොට පේන්න තියෙන්නේ මේ ලං වෙලා බැලුවොත් ආනපානේ පිම්බි මැකිදුවේ වම දකුණ කොයි එකයි මේක මොන තරම් වෙනස් වෙන දෙයක්ද කියන්නේ පුත්වා අභවත අනිච්චතා විපරිණාම ඉතින් ලාවට පේන්න පටන් අරගත්තා මම මේ වමනාස්පුකේ කියලා හිතාගෙන දකුණට යනවා දකුණ හිව්වට වමට එන නිසා මේක වෙනස් වෙන්න පුළුවන් ගතියට සාදර වුණා නම් මේක තව උච්චන්න කරලා බැලුවනම් බුදුරජාණන් වහන්සේ කියන ඔහොම කතා කරන තරම් වෙලාවක්වත් දෙන්නේ නැතුව මේක වෙනස් වෙනවා. මම අරක දැක්ක මේක දැක්කයි කියලා කියන්න තරම්වත් ඉස්පුලන්න තරම්වත් වෙනස් දෙන්නේ නැතුව මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා කියන්න පුළුවන් තරම් තමයි නම් තාම යෝගාවචරය පමණයි. කොයි වෙලාවක හරි මේක ගොඩ දාන්න ගනි ඉතිහාටි උතුල්ලා ඉන්නා වගේ ඒකේ ආකාර සටහන් නිමිති මොනම දෙයක්වත් කියලා ඉවර කරන්න බැහැ. එදාට තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ හිතයි කයයි රූපයි නාමයි සමවේගීතාවයි. ඒක කියා ගන්න බැරි දේ තමයි සිද්ධ වෙන්නේ. කියා ගන්න පුළුවන් කියලා කියන්නේ තාම මේ බහතෝරන වයසේ. ඒ නිසා මේ වේගය වැඩිවීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න සමීපව මෙනෙහි කරන උච්ඡන්න මෙනෙහි කරන අතනෑර මෙනෙහි කරන එකම අරමුණක් බොහෝ කල ඇසුරු කරන්න එතකොට මේකේ වේගය වැඩි වෙනවා. උදාහරණයක් සඳහන් කරනවා ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ සටහන්. මේ අනුව තමයි අපි ඕනම අරමුණක් අවබෝධ කරගන්නේ. මේ ආනාපාන ගැන නෙමෙයි කතා කරන්නේ ආනාපානයේ කියන රූපක ටිකක් වෙයි තියෙන්නේ. ආනාපානයේ කියන නිදර්ශන ටිකක් වෙයි තියෙන්නේ. ආනාපානෙත් අපිට කතා කරන්න බෑ. ඒක නියෝජනය කරන රූපමකින් අපි sannivedanaya කරනවා. අන්තිමට කොච්චරද කියනවනම් එහෙම අපිට රූපකයකට දාන්න නිදර්ශනයකට දාන්න බැරි තරම් වේගයෙන් ආනාපාන දකින්නට කියනවා අනිමිත්තර කියයි කියනවා. නිමිති කරන තරම් වෙලාවක් හිටින්නේ නැහැ. චිත්තක්ෂණ දෙකක් විදිහට හිටින්නේ නැහැ. එතකොට නිමිත්තක් කරගත්ත ආනාපානේ අන්තිමට නිමිති ගන්න බැරි හරියට මේ පීසියකට දාලා තියෙන පෙට්‍රල් ටිකක් කුලකට ගියාට පස්සේ දැන් කොහෙද පෙට්‍රල් දෙන්නේ කියලා කියන්න බෑ. පෙට්‍රල් වලට මුකුත් වෙලා නැහැ. ඒක තාම වාතයේ තියෙන අංශු මාත්‍ර වශයෙන්. ද්‍රවේ නැහැ. විසිරී ගියා. ඒකට අපි කියනවා පෙට්‍රෝල් නැති උනායි කියලා. මුසන්ස් කියන නිසා ආකාර ලින්ක නිමිති උද්දේශ නැති උනාට පස්සේ අපි වස්තුව නැති උනායි කියලා තේරුම් ගන්න තියෙන මොකද අපි ඒ තරම් මේ ආකාර ලින්ක නිමිති නිමිති උද්දේශ වලට වාල් වෙලා ජීවත් වෙනවා. මේක කියනකොට හොඳට තේරෙනවා මේ ආනාපානෙ නියෝජනය කරන රූපක ටික මේ පෙන්නන. ඒ සතහන් නිදර්ශන ටික පෙන්නන්නේ. එතකොට අපිට දල අදහසක් ගන්න පුළුවන් ආනාපානෙ මෙහෙම ඇති කියලා. කවදාකවත් ආනාපානෙ විස්තර කරන්න බෑ. ඉතින් මේක විතර අපිට දෙන එකම ක්‍රමය. මේක තව වැඩි කරන්න ඊට පස්සේ ආනපානේ පීඩිතික තුන පෙට්‍රෝල් ටික අපුණකට ගහගෙන ගියා වගේ අපිට තේරෙන්නේ ඒක නැතුව නෙවෙයි හැබැයි ওই කියන සටහන් ආකාර වලට කැටි වෙලා නැහැ ඒක වොලටයිල් වෙලා වාෂ්පීකරණ වෙලා යන තත්ත්වයට එදාට මුළු ඇඟම සම්පූර්ණ charge වෙච්ච බැටරියක් වගේ මුළු ඇඟම සම්පූර්ණ රිලැක්ස් වෙන්න පටන් ගන්නවා මුළු ඇඟම කිසිම ටෙන්ෂන් එකක් නැතුව කිසිම ආතතියක් නැතුව හුදු හුස්ම ගැනීමක් වඩ ඒකට කියනවා beautiful breathing කියලා. ඒකට තමයි බුදුසසුන කියන්නේ ආස්වාද ජනක ආස්වාදයක් එන්න පටන් ගන්නවා. සීල රෝග සමනය වෙනවා. ඒ ලෝකසාන්ති කියලා දිනවා එතකොට උණුසුම් වෙලාට ආනාපානය සීතලක් කරන්නේ. සීතල වෙලාට උණුසුමක් කරන්නේ. බයට නිශක බවක් කරන්නේ. සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඔක්කොම පහම ඒක රස ඒක රසනේ. ඔක්කොම එකම කෘත්‍ය සම්පාදනය කරන තැනට එනවා. එතකොට තමයි තේරෙනවා අම්මගේ බීපු කිරුවටත් වඩා නිර්ආමිෂ සුඛයක්, නිර්ආමිෂ රසයක්, ධර්මෝජාවක් ආනපණෙන් එන්න පටන් ගන්නවා. එන්නේ ඕක තව හොඳට ගොච දාගෙන උතුරාගෙන එන වෙලාව. ඒ නිසා මේ රූපක නම් නැතුව බෑ. ඒකක හැලෙනවා. අනේ හැලිච්ච දවසේ තමයි භාවනා හරියට පටන් ගන්න කියලා කියන්නේ. මේ විස්තර ඉදිරිපත් කරන ක්‍රමය හොඳයි. ගරුතර ස්වාමීන් වහන්සේ. පසුගිය වසර තුනක පමණ කාලයක් දින පැටාම කාලයේ පරයන්ක භාවනාවක් සක්මන් භාවනාවක් කෙරෙමි. පැයක පමණ කාලයක් සක්මන් කර පරයන්කයට ඉඳලා සිට ටික වේලාවකින් ආන අපාණය බැරි දෙකේ කරව කය තැන්පත් වෙනවා. ආනාපානය නොදැනී යයි. මේ දෙසට සිත යොමු කර සිටීමට උත්සාහ කිරීමේදී එකිනෙකට සම්බන්ධව සිතිවිලි රාශියක් පිට හරහා ගමන් කරන ආකාරය වෙන්නේ. විකට කාර්ය නිකුත් වියට එම කාර්ය පිළිසිදු වූයේ කියලා මතකයක් නැහැ. බොහෝ විට පරියන්කේ අවසන් වන්නේ පාදයෙන් පාදයේ වේදනාව දැනීමෙන් සහ කම්මැලිකම දැනීමෙන්. ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය ඇති වෙන්නේ පරියන්කය පරියන්කේ නැගිට ගිහි ජීවිතයට බොහෝ වෙන විටේ. ප්‍රශ්නය. මට ඉතා නොවැදගත් සුළු කරුණු නිසා සමීකරණයක් සමන අධික දේශයක් හටගනී. විකින කොටනවා කියන්නේ පහළ වන ඒව සිතිවිලි ඉතා ජිගුත්සාහකය. එය පිටනවේ ඉක්මනින් පහළ ගියා. ඒ පසුව එය අදාළ පුද්ගලයා සමග තදබල අපහසුතා ඇතිවේ. දෙවෙනි ප්‍රශ්නය අවස්ථාවක් ලැබෙන හැම විටම ශුන්‍යාකාරයකට ගොස් දවසේ පැය දෙකක් හෝ තුනකට හෝ සක්මන් භාවනාවක් හා පරයන්ක භාවනාවක් කරමි. එසේ කරන්නේ ඉන්පසු සිතට දැනෙන සිසිල නිසාය. එසේ කිරීම ගිහි ජීවිතයේ එදිනෙදා ප්‍රශ්න වලින් පලා යාමටයි විදක සිටේ. ඔබ වහන්සේගේ දෙපා නැරල ඊළඟ ප්‍රශ්නය සඳහා මග පෙන්වන්නේ මග පෙන්වීම ලබා දෙන නිසා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ අපි ඉස්ලාම් කියු ප්‍රශ්නේ මේකේ දියුණු සහෝදරය වගේ කොහොම සමාන ප්‍රකාශන දෙකක් තියෙන්නේ. පිටිකට මෙන්න මෙහෙමම කැමැති සඳහන් කරන්න. ඔය මේ ගර්ජොෆ් කී පුතේ සඳහන් කරලා තියෙනවා සතිය වැඩෙන්න පටන් ගන්නකොට irritation, fault finding, uh, self criticism and pedantic කියන ලක්ෂණ හතරක් තියෙනවා. හැමදේම නුරුස්නා ගතියක් එනවා. Taman taman පිළිබඳ විචිනාත්මක වැඩි වෙනවා. අනුන් කරන කිසිම දෙයක් රුස්සන්නේ නැතුව යනවා. අනුන් ගැන වැරදි වෙනවා. මේ හැමදේම අවුලක් නෙමේ ලෝකේ. ඇයි මේක පිළිවෙලට කරන්න බැරි කියලා අකුරට වැඩ කරන්න දෙගොල්ලන් තරහක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ මොකද අර සතිය නැති වෙලාවේදී විසමාචාර එළියට යන හැඟුම් දැන් නතර වෙනවා. නතර වෙච්ච නිසා නුරුස්නා ගතිය වැඩි වෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ කරප්පන් ආවා එහෙම නැත්නම් ඇලර්ජික් රියැක්ෂන් එකක් ඇවිල්ලා ආදී මේක නමුත් මේ සතිය වෙන්න බාට තමයි. මේක තමයි තුවාලේ වනමුඛි පාදුමා රිදෙනවා වගේ කියන බුදුහාමර කියලා තියෙන නිසා ඒක භාවනා වැඩෙන දෙයක් අන්නේ වෙලාවේ භාවනා කරන්න අතර ඉන්නවනම් ලේසි අනිකයි කොට ඒගොල්ලෝ කියන්නේ මෙයාට භාවනා කරලා පිස්සු වෙදිලා මේ මේ වෙනදා හොඳට කතා බහ කරගෙන ඉන්න මනසට දැන් රුස්සන්න නැතුව කේන්ති ගිල්ල ඉන්නවා. ඒකට යෝගාවචරට එක නැස කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා හොඳට බෞද්ධික. නැත්තම් වක්රාට යෝගාවචර ගැටුම් නැති කරගන්න. ඉතින් ඒ නිසා දෙවද මතක තියාගෙන භාවනා කරන යනකොට ඒ Tamanට මේක වැඩි වෙනවා සමාජශීලී වෙන්න වෙනවා. මේකට කියනවා civilization ambiguity in civilization. සම්මේ සමාජශීලී වීම නිසායි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ඔය බ්ලේචෙක් වගේ ගල් වෙනකට වෙලා කරපණ හිටියානම් අපිට ඔය ශිෂ්ටාචාර ප්‍රශ්නේ නෙන්නේ අපිට සදාචාර ප්‍රශ්නේ නෙන්නේ. නමුත් අපිට ශිෂ්ටාචාරයේ ඉඳගෙන නිවන් දකින්න ඕන බුදුහාමුදුරුවෝ ක්‍රමයක් කියලා දෙනවා. ඒ කියලා තියෙන ක්‍රමයේ හැටියට යනකොට ගෙවන්න වෙන ක්‍රමයක් තමයි වෙන ඉරිටේෂන් එකක් කියන්නේ. හැබැයි සත්පුරුෂයා දන්නවා මේක භාවනායේ දියුණුවක් කියලා. එයා ඒකෙන් සමාජශීලී ප්‍රශ්න ඇති කරන්නේ නැතුව දිගට ඉදිරියට යනකොට තමයි පේනවා මිනිස්සෙක් හම්බ වෙනවයි කියලා කියන්නේ දුක, ජුගුප්සාවක්, ලැජ්ජාවට පාරක්. මට විවේකී වේවා. ඒ අපා බුදුජානක වහන්සේ ඉස්සර අගස්ති කියලා මුනිවරයෙක් වශයෙන් ඉඳලා තියෙනවා රජ සම්ප්‍රාජකයකින් අතහැරලා ගිහින් බණ භාවනා කරගෙන මේ මිනිස්යාගෙන් වෙන්වීමට ඇති කැමැත්ත නිසා කරදහක් වුණ ඉඳ කියලා තියෙනවා කරකොල ටිකක් උදේ කඩලා තියෙනවා. දවල් 12 වෙනකන් අවුවේ වේලෙන් යන 12ට ඉස්සලා ඒක කාලා මුදිය ගන්න. බණ භාවනා කරනවා. ඒ බොහොම ජයට ජීවත් වෙනකොට සක්‍රදී වෙන දෙනවලු මීයක්ෂයා මේ මොකද්ද මේ පෙන්වන්න හදන්නේ මේ කරකොල ටිකක් කාලා බොහොම දෙලිය ඉන්නවා. දවසක් ගිහිල්ලා වල හරියට 12ට කිච්චුලා දාන මෙයා කරකොල ටික කණ්ඩායමකට ළඟට ගිහිල්ලා කැලේ අතරමං වෙච්ච හිඟන්නේක් විදිහට කළු අවසරයි ඛණ්ඩ මොනවාක්වත් නැද්ද කියලා. අර කරකෝල් ටික මනසට කන්න. ඒ මනසේ කාලා යනාංගක් පෙන්නලා බලන් හිටුන මේ ගිහිලා කරකොට්ටියක් කරලා ආයෙ තවලක් හයිද කියලා නැහැ. කරවබන හිටියා. මේ දෙවෙනි දවසේත් ඒ වෙලාවටම ඇවිල්ලා අරයා කරකොල ටික හදලා ගල උඩ තැවෙනකොට ආයෙත් එලිකවලු ආර වැරදුනා ගමක් හොයාගන්න බෑ. මට යනමක් එනමක් කියලා දෙන්න. ඉතින් මනුස්සයා දෙවෙනි දවසේත් අර තාපසේ අගස්ති මුනි මට දීලා තියෙනවා. තුන්වෙනි දවසේ ඒ ප්‍රයත්නම කරලා. ඉතින් මෙයා බලනකොට තුන්වෙනි දවසේ මනස කන්නේ නැතිලු. අර මගියට දීලා කර්මයන මගියත් යනලු යයි. ඊට පස්සේ තුන්වෙනි දවසේ මගේ ඇවිල්ලා කියලා තියෙනවා සක්‍ර දේවේන්ද්‍ර මං ආවේ ඔබතුමාගේ මේ කටයුත්ත බලන්න මම ඔබතුමා දවස් 3ක් මට ආගන්තුක සත්කාරය වශයෙන් තුන එකම කරකෝල ටික දුන්නා. කෑවේ නැහැ. ඒක නිසා මම දැන් ශ්‍රී විභූතියෙන් පෙනී හිටනවාම චක්‍ර දෙවියන් දෙනවා නෝන්තර වරයක් දෙනවා මොනවද ගන්න කැමති මට මිනිස්සු නොදකින්න ලැබේවා කියලා හිතුවා ඊට පස්සේ කිව්වලු හොඳයි මම ඒක දීලා තව වරයක් දෙනවා දෙවෙනි දැනටත් මං ඉල්ලනවා අසත්පුරුෂයන්ගෙන් මනුස්සයන්ගෙන් දැකීමක් නොලැබේවා ඊට පස්සේ කිව්වලු මං දෙකමත් දීලා තව වරයක් දෙනවා තුන්වෙනි දැනටත් ඒකම බැලුවා ඊට පස්සේ අත අල්ලලා කිවලු ඔබතුමා වගේ කරකොල දෙන්න ගියා ඒව රත්තරන් බවටපත් වෙන අතට මම ආශිර්වාද කරලා යනවා මේ අතින් පිංකම් කරගෙන කැලේටලා ඉන්නේ කියලා. එයා තමයි ඔය Hindu ආගමේ අගස්ති මුනි කියලා ඒ කට්ටියගේ මුනිවරයෙක් වශයෙන් සඳහන් කරන්නේ. අපේ බෝසතාණන්සේ අගස්ති තාපස කියලා ලොකු සංහත කියනවා අපේ පෙර පවට තමයි මේ සෙනඟක් මැදට යන්නේ. සිනගක්මෙන් ජීවත් වෙනවා කියන එක දඬු කඳේ ගහින්න. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා කොච්චරද කියනවනම් අවශ්‍යයට මුත්‍රා කරගන්න ලැබෙන්නේ. අවශ්‍යයට මල පහ කරගන්න ලැබෙන්නේ. ඒ වගේ කැනඩා ගියාට පස්සේ එතන ඉන්න මහත්තයෙක් කියනවා එයා ඒ හෝටලේ ලොක්කා. ඉතින් එතන කවුන්ටරේ ඉන්න මිනිස්සයා එච්චර රිසෙප්ෂන් වැඩේ හරියට දන්නේ නැති නිසා එයාගේ පිටිකත් ළඟම තියෙනවා ගොඩක් කරාට එයා ගත කරන්නේ කවුන්ටරේ. ටික දවසක් ගියාට පස්සේ ලෙඩක් ආවලු මොනම ක්‍රමයකට අල්ලන්න බැහැ. ඉතින් ડોක්ටර්ට කියවනවා ආ ස්පෙෂලිස්ට් කොයි જાති කෙරුවත් ලෙඩේ තියෙනවා. ස්පෙෂලිස්ට් ඇවිල්ලා ජොබ් එක කරන තරම් බලනවා. ගොඩාක් කල්දිවලු මේ එනේන අවුත්තන සලකන්න ගිහිල්ලා ඔය වෙලාවට මුත්‍රා කරලා නැහැ, වෙලාවට මල පහ කරලා නැහැ. ඒ ඒ මුත්‍රා වේගය සහ අසුචි වේගය උඩට ගහලා ඇති වෙච්ච අපස්මාරයේ මුල් ලක්ෂණ ටිකක් තියෙන්නේ. දැන් එකයි කරන්න තියෙන්නේ බල වේගය දරන්න එපා මුච් වේගය දරන්න එපා. ඒකට මේ මනසට හිතනවලු දැන් මේ වැසිකිළියට යන්න හදනකොට විසිත කෙනෙක් ඉන්නේ. දැන් මේ ඉන්න මනසට තේරෙන්නේ නැහැ ටැකල් කරන්න. ගියොත් පාඩු වෙන්නේ. මෙයාගේ නෙමෙයි කම්පැනි. මෙයා ඒකේ මැනේජර්. මට වෙලා තියෙන දේ. දැන් විසිතට හරියට සැලකෙනවා මුත්‍රා ටිකට සැලකිල්ලක් නැහැ. බලපෑම් කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා බලන්න අපි සමාජශීලී ගති ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් ගහ ගිරි ලෝකෙ කියන්නේ හේරයක් ගන්නවා කියන මොකෙද සසහත බඳින ගිරියක් ගත්තට පස්සේ මං අහන්නේ මොකද උනේ කියන්නේ කියලා වැඩක් නැහැ ඒකල අහනවා මගෙන් ඇයි බැඳෙන්නේ නැති කියලා අනේ අම්මේ ඔය ප්‍රශ්නේ ඔය ප්‍රසිද්ධ වේදිකාවේ EW අධිකාර මාත්‍යයි මේ මහත්යව ප්‍රශ්න කරන එක්කනාගේ මහත්යෝ මේ අපේ පැත්තේ මේ නෑ මහත්ය හිර වැටෙන්න කැමතිද කියලා. නෑ. ඒ මම හිතේ වැරදි මම වැරද්ද කළා නෑ මහත්යෝ අපේ පැත්තේ වදිනවා කියන්නේ හිරයක් ගන්නවා කියන එක තමයි. ඉතින් හිරේ වැටෙන එක තමයි. අපිට ඒක තියෙන අපේ ධනමිනේ ජනප්‍රියතාවයේ හැම කෙනාගේ ප්‍රසාදය. ඒක නිසා අපි ඒගොල්ලන්ගේ දේවල් අනුකම්පාවෙන් බලන්න ඕනේ අනුකම්පා කරන්න ඕනේ. බුදුජානක කියලා තියෙනවා ලාංකල තියෙනවා ඒ නාවිත සූත්‍රයේ. මම යන පාරේ ගව්වක් දුර ඉස්සරහට වේඳ කෙනෙක් නැත්තම් ගව්වතුරු පිටිපස්සේ වේඳ කෙනෙක් නැත්තම් නාගිත මට ඕන්ලාට වැසිකිලි කරතයි මට ඕන්ලාට මූත්‍රා කරතයි මට එච්චරයි සර්වඥතා ඥාණයෙන් වැටෙන්නේ සෙනඟක් කියන්නේ ගතෝකත් නැහැ එහෙනම් ප්‍රාර්ථනා කරන්න පින් කරලා අනේ මට මගේ උදේකලාව වේවා මට මගේ විවේකේ වේවා මට මගේ විස්රාමේ වේවා විස්රාමේ නොවුනොත් අට්ඨියති හරායති ජිගුච්ඡති. ඒක දුක ජිගුප්සාවක් පිළිකුලක්. තව කරන්න දෙන්නේ නැහැ. අපි කරව පවවල හැටියට අපි අනිවාර්යයෙන්ම ඒවට වග වෙනවා. බැඳෙනවා බැලුව කරන්න. ලස්සන කරන්න පුළුවන් ඒක වෙනම කතාවක්. නමුත් කර්ම ගෙවීම. අට්ඨියති හරායති ජිගුච්ඡති. ඒක දුකක්. ඒක පිළිකුලක්. ඒක ජීවිතා කරන දෙයක් මොකද්ද? සබාශීලී ජීවිතය. ධනයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙනයි නැත්තම් ඒක තමයි පෙර කළ පින කියන්නේ. නමුත් ඒක ලේසි කරගන්න. මේ උත්‍රාඥාන්ත වන්දිතේ මහා සමේදී උත්‍රාඥාන්තගේ 18 කියලා බ්‍රහ්මියෝ ආව මෙච්චරක් මිනිස්සුයෝ ආව මෙච්චරක් දෙවියෝ ආව ඉදිකට තුලත් එන්න දැනක්වත් ඉන්න නැතුව සෙනඟ ආවයි කියලා තමයි බුදුහාමරණ ප්‍රාණින්නේ අනේ අපි පුදුවිලා අපිට මහා සමේ ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා. මම බුදුසෙනෙන්දේ පතර තියෙන්නේ මං කැලේ යනකොට ගව්වතුර ඉස්සරහ මොකද ගව්වතුර පිටිපස්සෙන් පේන කෙනෙක් නැත්තම් ඒක තමයි මට ලැබිලා තියෙන ලොකුම සැපේ. ඒක නිසා ප්‍රාර්ථනා කරන්න. දැන් මේ වෙච්ච දෙයට එන්න සේද තිතින් බඳගත්ත පෙරි ගහන්න එපා. ඔක ගහ ගන්න එක ප්‍රශ්නයක් නෑ. අනේ මේ දරුවනම ගරින්න එපා. අනේ මේ දරුවනම ගරින්න එපා. උන්ක ඔයගොල්ලන්ට වැඩිය මොලේ තියෙනවා. ඕ කරකාර බන්ධකුවා වෙන අකුසලයේ කොච්චර ගෙවන්න වෙයිද? මට තියෙන්නේ මගේ අයියලා කළා කතාද බන්ධකුව අවශ්‍යයි. මම ඒකල වැඳලා කිව්වා අනේ මං යන මමත් මේ යන්න හදන්නේ මොනවාද ආර්ය වංශෙන් කිල්ලෙක් ඉඳලා බඳින්න ආර්ය වංශ ප්‍රතිපදාවේ මගේ මඟුලටත් එන්නේ ඔක්කොමල බැන්න මොකද ඔබලගේ උඹලා කටේසු වලට මං ගස් කැපුවා තොරන් ගැහුවා මඩු ගැහුවා පාවට දැම්මා රතියවත් ඔක්කොම කරන්නේ මගේ මඟුලටත් ඉඳ දීලා මොකද්ද පොරගන්න හදනවා මම මේ ආර්ය වංශෙන් කිල්ලෙක් ගන්න යන්නේ ආර්ය වංශ ප්‍රතිපදාවට යන්න හදන්නේ කියලා තාමකල ආනන්දසේ ආනන්දගේ කැසට් එක දාලා දුන්නා ආර්යවන්ත බලන්න. ඒ ඒ කරපු අකුසල කර්මෙට නිසා තමයි මම මේ දැනටත් මේ දෙනක නැද ඉන්නේ. මේ අයියලාට අක්කලාට නංගිලාට කතාවද බඳලා තියපෙකේ පාවන. එන්නේ දරුවෝ ප්‍රශ්නය මට නැහැ. මම ඔක්කොටම කියනවා උගල දරුවන්ගෙන් පරිගන්න එපා ඔයගලගේ මරි කන්න. දරුවා කියන දේක් අහන්න මේ බැඳලා ඉවර වෙනකන් අම්මලාට සිහි බුද්ධියක් නැහැ. ඒක කියන්නේ මේ වීදුරු බාණ්ඩ තියෙන කඩේ විකුණලා ඉවරුනාට පස්සේ මොන දෙයක් වුණාට ප්‍රශ්න නැහැ. කඩේ විකුණන්න තියෙනකන් වීදුරු බාණ්ඩ ඉන්ටැක්ට් තියෙන්නේ. විකුණුවට පස්සේ දෙයක් මැරි ඩෝටර් ස්ප්ලිට් ඩෝට් ප්‍රශ්න නැහැ. ආන්නේ නිසා සමා සභාගත වෙන්න උනා නම් බරපතල අකුසල කර්මයක්. කෙරකල විශාල අකුසල කර්මයක් වාගෝස්තන එක එක ජීවිතයක් කියනවා මම යම් විදියකට කාගේ හරි අලපංගුව කාලා හොරකම් කරා නම් මේකේ අකුසල කර්මයට මම මහල් සහිත කොට නැගිල්ලක ජනෙල් දොරවල් විතරද කොට නැගිල්ලක විහාරාධිපති සංසුලට වෙන්න වේවා කියලා ප්‍රාර්ථනා අලහොරින් කෑවා හත්තන මට විහාරාධිපතිකම ලැබේ දැන් මම ගිහිපාර විදියට වෙන්න ඇවිල්ලා මාත් විහාරාධිපති අපි ලොකු දාසන ඇති උනානේ ඒ මාත් ලොකු වෙලා දැන්. ඉතින් මට තේරෙනවා එදා ඉඳලා කොච්චර මේ වැඩක් කරගන්න වෙලාවක් නැද්ද කියලා. ටෙන්ෂන් ටෙන්ෂන් ටෙන්ෂන් දිගටම වැඩ. මේ මං කරන්නේ කිසිම මට අදාළ නැති මේ සාසනික වැඩ. ඉතින් මට තේරෙනවා වැරදුණයි කියලා අල්කේ කියලා මට දෙයක් නැහැ. තෝරලා මෙහෙම කරන්නේ. ඕල බොක්කෙම බැඳිලා තියෙනවා. හැංගිවුමෙන්ම බැඳිලා තියෙනවා. මම කල යුතුයි කියලා ඕගොල්ලෝ මපට වගේ. මේගොල්ලෝ නම් ඇත්තට තඹයකට සලකන්නේ ඕගොල්ලෝ ඇත්තටම මේ දවස් තුනේ ගෙදර ඉන්න මිනිස්සු කොච්චර ස්තුතිවන්ත වෙනවද කියලා දන්නවද? ඕගොල්ලෝ මේ යන්තම් නැදකින් නොබතන් කියලා පැත්තකට කරගන්න ආමුණට ගෙදර මිනිස්සු දොඹතලෙන් බැදුම් මැකවුම් කියලා බක් කාටි මේ දවස් අනේ අන්තම් මල හොන්තුව ගෙදර නෑ අපිට ඕන දෙයක් කරගෙන ඉන්න. දැන් හෙට ඔය මිනිස්සු පපුවේ වතුර ගාගන්නවා අනේ ඉවරයි. දැන් හෙට ඇවිල්ලා පටන් ගන්නවා උත්කෘෂ්ඨ ප්‍රතිපත්තියයි වන්දනාවයි ප්‍රතිපදා පටන් ගත්තාම ගෙදර පිටසම් කොටුවක්. ඕගොල්ලෝ දිගට මෙතන භාවනා මැදත්තා ඉන්නවා ගෙදරේ ඔක්කොම අන්තිම කැවිලි පත්‍රය එළියාවේ අම්බුලුවා. අනේ ලොකු දෙයක් මේ මේ ටික මෙහෙ තියාගෙන ඉන්න. ඒ නිසා බුදුරජාණන්ගේ ධර්මයේ ඔයගොල්ලෝ පටලවාගෙන තියෙන්නේ. ඒ හැම විවේකයක් සඳහාම දේශනා කරපු ධර්ම ජනප්‍රියතාවය ගන්නවා. බුදුන්සේ මේ තමන්ගේ හැකියාවල් වලින් සම්පූර්ණ ජීවත් වෙන්න හදනකොට ඔගොල්ලෝ මේ নানা උපක්‍රම নানা මිනිස්සු নানা ශිල්ප ගන්න හදනවා. ඒක වෙන්නේ අර තමන් තුළ තියෙන අර හැකියාව නැත්නම් දෙකලාව එකලාභව ඒකචාරී ඒකබත්තක ඒකසෙය්‍යක ඒ ජීවිතේ ඒක අපිට දුරස්ත දෙයක් වාසය. එනිසා ඊතර හිටියත් කරන්නේ හිටියත් යුවාන්තරන් කලාවෙන්න බලන්න. ඉතින් මේකේ කියලා තියෙනවා මම ගේ ගෙදර ඉන්නකොට භාවනාවෙන් නැගිටලා ඒ වැඩවලට යනවා. ඒකට භාවනා ඉන්නකොට ගියා නෙමෙයිද? ඉඳගෙන ඉන්නකොට ගියා තමයි. නැගිටලා ගියා ගියා තමයි. ගියේ දිනනකොට කොහොමද එකයි. නමුත් ඒකේ විවේකයක් තියෙනවා මොකද? කයින් වචනින් ක්‍රියාවක් නැහැ. අනික මිනිස්සු දන්නවනේ මනසට පිස්සු පැත්තකටලා ඉන්න ඕන්න හිටපුතින් කියලා නේ ඉන්නේ. ඒක හර ඒකේ සාන්තියක් තියෙනවා. ඒක ඇත්තම ගෙදර මිනිස්සුන්ට ලොකු සාන්තියක් තියෙනවා. දවසට පැය දෙක දෙක භාවනා කරනවා. තුන තුන භාවනා කරන තවත් වැඩි. අනේ මල හොන්තුෙන් කිසිම කරදරයක් නැහැ. පැත්තකටලා ඉන්නවා කියන්නේ. නාකිය මැරෙන්නෙත් නැහැ, දහකා වෙන්නෙත් නැහැ කියලා අපේ පැත්තේ කියන්නේ. දැන් ඒක පැත්තකට එනවා. ඒ නිසා කර්මා කළ වැඩි වැඩියෙන් භාවනා කරා. මේ gedara ay කෙරේ අනුකම්පාවයි. ඒක තමයි ලොකුම අනුකම්පාව. ඒ නිසා මේ අට්ඨියති හරායති ජිගුච්චති. ඊම මගට ගිහිල්ලා නතර කරා. ශේක පුත්තිලට වැටෙන දේ තමයි ඒ ගැටුම ජනේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳුනා නම් ඒක පුද්ගලන්ට තේරෙන්නේ ජීවිතය හරහා ඇති දුක්චිත. කරන්න දෙයක් නැහැ. ඒකට පාට මේක කරනවා හැකි ඉක්මනට ආපහු යනවා විවේකෙ. ඉතින් ඒ නිසා වෙලාව හරි මම හිතන අපි විවේකෙට යන්න කියලා. ප්‍රශ්නේ කරා. ඒක තමයි ලොකුම හොඳම ප්‍රශ්නේ. හොඳම උත්තරේ දවසට තියෙන්නේ. ඉතින් අපේ ධර්ම සාකච්ඡාවේ සමාප්තයි. ඉති සම්බන්ධ වෙච්ච ඇත්තම සහභාගීත්වයේ බලෙන් දැසට වැඩි මොකක් වැඩි අත්දැකීම් ලියන ගතියක් වැඩි වෙලා තියෙනවා ඒක අනිවාර්ය මේ ට්‍රෙන්ඩ් එක මේ මේ ක්‍රමේ තියාගන්න අත්දකින්න දේ කියන මිසක් අව හිතුවපැතුව දේවල් ඇසුදුතු දේවල් නෙමෙයි මෙතන තියෙන්නේ ඒක වැඩි කිරීම සඳහා ඉතුරු පැය ගණන් ගත කරලා ලුවාන්තරන් තමන්ගේම ගුරුවරයා තමන්ගේ කර්මස්ථානාචාර්යවරයා තමන්ගේම දේශකයන් වහන්සේ තමන්ගේම ආදර්ශකයන් තමන්ම කරගෙන ඒ ඇතුළතින් ජනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාවේ නිමාසතහ කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි